ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං සෝ යං තං අභිජ්ජා දෝමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා සාදුකං අච්චුපෙක්ඛිතා හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ආනාපාන සති සූත්‍රයේ කතා සාරය වශයෙන් තියෙන මේ 16 ආකාර ආනාපාන සති වර්ධනය ඊයේ වෙනකොට එකින් එක අනුපිළිවෙලින් සමාප්ත කරන්න යෙදුනා ඊට පස්සේ එහෙම නැත්නම් ආනාපාන සතියෙන් වඩන්න පුළුවන් කායानुපස්සනා කොටස් 4යි වේදනානුපස්සනා කොටස් 4යි චිත්තානුපස්සනා කොටස් 4යි ධම්මානුපස්සනා කොටස් 4යි වශයෙන් ඒ 16 ආකාර විස්තරයෙන් පස්සේ සර්වජන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයත් ප්‍රධාන වශයෙන් භාවනා ලෝකයේ මුදුන් මල්කඩ වගේ සලකන සතිපට්ඨාන සූත්‍රයත් අතර ගැළපීමක් යම් විදියක දෙක අතර සංසන්දනයක් කරන්නට හොඳ විස්තරයක් මේ සූත්‍රයේ මෙතෙන් පටන් ඉස්සරහට තියෙනවා. ඉතින් ඒ සතිපට්ඨාන සූත්‍රය සහ ආනාපාන සති සූත්‍රය <clears throat> ගැළපීමේ වැඩපිළිවෙල භාවනා කරන ඉස්සර ලෝකේ කියන්නේ මේ මෑත අපි දන්න මේ අතීතයත් දැන් මේ භාවනා කරලා පටන් ගත්තට පස්සේ ඒක සඳහා දක්වන අර්ථකතනත් අතර පුදු ප්‍රබුද්ධ ගතියක් තියෙනවා. ඒ මොකද ආනාපාන සතිය සූත්‍රය, කායගත සති සූත්‍රය වාගේ දේවල් ඉස්සර සාමාන්‍යයෙන් සත්‍යහාරණකටවත් ගත්තේ නැහැ. ගත්තේ ප්‍රධාන වශයෙන්ම පන්සල් වල සතිපට්ඨාන සූත්‍රය. ඒ සතිපට්ඨාන සූත්‍රයත් ඒ ධර්ම ගෞරවය නිසා හෝ එවකට පැවතිච්ච ප්‍රයෝජනේ සලකලා වැඩ නොගත්ත නිසා හැම වෙලාවෙදීම ධර්ම ගෞරවයෙන් යුක්තව ඒක සත්‍යයනා කරලා පොත නමලා තියලා පැත්තකටලා නිදා ගන්න එක තමයි කරේ. ඒ ක්‍රියාත්මක කරන්න වෙලාවක් ලැබුණේ නැහැ. මේ නිසා ඒ අර්ථකතන දෙනකොට බොහෝ විට අර්ථකතන දුන්නේ සතිපට්ඨානය පටන් ගන්නත් වෙනසක් සතිපට්ඨාන සුදුසුකම් ලබන්නත් සෑහෙන පිං කියන්න ඕනේ. සෑහෙන පරිසරයක් තියෙන්න ඕනේ. දැන් මේ කාලයක නැතය එහෙනම් අපට මේ උපනිෂේ සම්පatti පිං නැතය කියන අදහස තමයි ප්‍රචලිත වෙලා තිබුණේ. ඒ නිසා සතිපට්ඨානයේ සූත්‍රමය වශයෙන් සහ සමහර වෙලාවල් වල චින්තාමය වශයෙන් ගියාට භාවනා වශයෙන් නැංවීමක් ඔය බුද්ධ ඥානචිත ඉස්සර කාලේ බොහොම කලාතුරකින් තමයි වුනේ. ඒ නිසාම යම් යම් ඇත්තෝ මේක සූතමේ වශයෙන්, චින්තාමේ වශයෙන් භාවනා කරන්න පුළුවන් ය. අතිපට්ඨාන දේශනා කළ තියෙන වගේ ක්‍රියාත්මක වැඩපිළිවෙලක් අපි මේක කරනවාය කියනකොට අර පරණ දේවල් වලින් තනක් අරගෙන පරණ අදහස් අනුව නායකත්වය අරගෙන ඉන්න ඇත්තු බොහොම කිපෙන්න පටන් ගත්තා. එහෙම කොහොමද කරන්නේ? මේක කරන්න මේ මේ සුදුසුකම් ඕන. ඒකට ඇතුව ඌව කරන්න ගිහිල්ලා ඉවරලා අමාරු වෙටනවයි කියලා අපි මේ භාවනාව කරන්න පුළුවන් දෙයක් කියන ඇත්තෝ රැඩිකල් වාදීන් විදිහට සලකලා සම්ප්‍රදාන කුලත්තන්ගේ රැහෙන රැවිලි, ගෙරවිලි, එරවිලි එන්න පටන් අරගත්තා. කොහොම නමුත් මේ සතිපට්ඨානය ටික ටික ටික ටික ක්‍රියාත්මක වෙනකොට ඒක කල හැක්කක් බව. ඒ කියන්නේ අවසාන ඵලයේ වෙන අධිහත්වය හෝ එහෙම නැත්නම් පාදිශේෂෝ ගන්න අනාගාමි මාර්ගය හෝ එහෙම නැත්නම් සෝවාන් මාර්ගය හෝ තිබී ඒවා මේ සතිපට්ඨානයේ ක්‍රියාවත් කළ හැකි කියන මට්ටමට එනකොට ඒ සඳහා පෙළඹෙච්ච やつ තු ලොකු උනන්දුකින් කටයුතු කරන්න පටන් ගන්නවා. මේකෙත් ඇත්තටම මේ සම්ප්‍රදාය ප්‍රධාන කොට ප්‍රායෝගිකව ඉදිරිපත් කිරීමේදී අපි කවුරුත් ඒක දැනගන්න ඕනේ අපි බුරුම රටට ණයගති. බුරුමේ තමයි ඒක ඇත්තටම ඒ තරමට ක්‍රියාත්මක කරගෙන ආවේ. ලංකාවෙත් නමුත් මේ වෙනකොට යුග පෙරලියක් වශයෙන් ඒ ධර්මයේ විශේෂයි ලොකු නැඹුරුවක් ලොකු මේ සාතර බවක් ඇති වුණා. ඒකට අපි කියන්නේ බුද්ධ ජයන්ති කියලා. 2005 බුද්ධ ජයන්තිදී කවුරුත් වගේ ඒක ධර්ම පොත් අවසන්ට සංඝයා සංඝ සමාජය පිහිටවන්න පන්සල් පිහිටවන්න බෞද්ධ සමිතිය ඇතිකරන්න ඉතින් විවිධ විවිධ සංවිධාන ඇති වුණා. ඒ සංවිධාන වලිමුත් ඒ කාලය අතරම අපි බොහොම පුංචි අපිට ඒවා පිළිබඳව මතක සතරක් අඩුයි. නමුත් ඒ කාලේ හිටපු ඒ ප්‍රධාන ස්වාමින් වහන්සේලාගේ ලියවිච්ච යම් යම් සටහන් වල තියෙනවා එදත් තිබිලා තියෙන බොහෝ දෙනෙක් මේ සාමාන්‍ය මේ ආගමානුකූල පූජා උත්සව ඒ වගේ දේවල් මිස ප්‍රතිපත්ති පූජාවට ප්‍රතිපදාව පැත්තට බොහෝම සුළු තල්ලුවක් තමයි ලැබිලා තියෙන්නේ. හේතුවක් වෙලා තියෙන ඊට ඉස්සෙල්ලා ඇත්තට මේ ගුරු පරපුරෙන් පැවිදිච්ච විවිධාසනා පරපුර නැත්නම් එවිදාසනා අත්තල කැඩිලා කියන අදහසෙන් තමයි හිටියේ. ඉතින් ඒ නිසා බොහෝම සුළු පිරිසක් අර ලොකු සංස්කෘත වචනෙන් කියනවා නම් නුවමනා උත්සව තිබියදී උවමනා වූ ප්‍රතිපදාවට බැසගෙන කටයුතු කරනවා. ආහනේ කටයුතු කරනකොට මේ බාහින ඇත්තන්ට අර බාහිරෙන් එන විවේචන නැත්තම් බාහිරෙන් එන මේක කරන්න බැරි දෙයක්ද මේක ඒකතම හේතුක ප්‍රතිසංග ඉපදිච්චත්තන්ට පමණය කරන්න පුළුවන්නේ ව්‍යාවට ගියාට ඕක කරන්න ගිහිල්ලා වෙලා නැති ප්‍රශ්න ඇති කරගන්නවයි කියන අභියෝගය නිසා ලොකු අනතුරුදායක තත්ත්වයන් යටතේදී නැත්නම් ලොකු ජීවිත පූජාවකින් එහෙම නැත්නම් කාය දුෂ්කරතා පූජාවකින් තමයි පටන් ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ඇත්තෝ ඒ විදිහට කටයුතු කරනකොට මේ මූලික සුදුසුකම් සම්බන්ධව ඉස්සර තරම්ම ලොකු ලන්සුවක් යන නැතුව අඩු ලන්සුවකේ පටන් ගන්න පුළුවන් කියන කතාව එන්න පටන් මේකමත් ආරම්භයේදීම විවේචනයට ලක් වුණා. නමුත් ඒක කරගෙන කරගෙන යනකොට ඒක මේ පිළිබඳ හොඳට මේ කාරණාව මතක තියාගන්න. අපි පටන් ගන්නකොට මේ අඩු ලන්සුවකින් නැත්නම් මේ ටිකක් ಗುಣ තීජ පටන් ගත්තා. ඒක විවේචනය කරන පිටිසක් බාහිරේ ඉන්න නිසා ඒගොල්ලන්ට පේන්න නිකන් ගුණවන්තකම් ශීලවන්තකම් පෙන්වන එක නෙවෙයි අනිවාර්යයෙන්ම ධර්ම ගෞරවය නිසාම Tamange සතිය හෝ ආනාපානි හෝ වෙන සතිපට්ඨාන පෙන්වන භාවනාවක් හරියනකොට සහැල්ලු කළ සලකන්න නරකයි. එnde එnde එnde එnde අර මුලින් නොතිබිච්ච නමුත් දැනට කරන්න පුළුවන්. දැන් Tamanට හැකියාවල් එන සෑම ගුණයක්ම බොහොම සාදරේ බොහොම ආදරෙන් දිනු පවුණු කරගත්තේ නැත්නම් එකක් තමයි අර බාහිර ඉඳලා විවේචන කරන්නේ නැත්නම් විවේචන සාර්ථක වෙන්න පටන් ගන්නවා අපි අපි යම් යම් අඩුපාඩුකම් පේන්න පටන් ගන්නවා. භාවනාවේ මේ එකතන කරකැවෙනවා තේන්න දෙක තමයි අපි මේ ධර්මයට කරන ගෞරවයේ අඩුපාඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා භාවනාව හැදීගෙන යනකොට අපිට තේනවා, පේනවා නම්, තේරෙනවා නම් ඉස්සරට වැඩිය මේ දාන කටයුතු, එහෙම නැත්නම් මේ සමාජශීලී කටයුතු බොහෝමත්ම මේ මුත්තක හැඟීමකින් තාම මට කළ හැකි මම කළ යුතුයි කියන එක පුංචි කළ සලකන්න නරකයි. ඉතර වගේ අර ගාහක අදහසකින් සන්නාමාන දිට්ඨිය වලින් නෙවෙයි අකිතාක් දුරට මූලධර්ම මට්ටමින් හෝ සන්නාමාන දිට්ඨි තොරව මේ දාන කටයුතු වලට අනුග්‍රහ කරන්න. ආගමික කටයුතු අනුග්‍රහ කරන්න. එහෙම කරනකොට තමයි තේරෙනවා ඒව වෙනතට වැඩිය පිරිසුදු හිතකින් කරන්න පුළුවන්. ඒවයි දින අනුන්ට තමන්ට නිඳා වෙන තත්ත්වයට හත කරගෙන මේක කරන්න පුළුවන් කියලා. එහෙම කරගෙන යනකොට තේරෙනවා නම් දාන කටයුතු නෙවෙයි සීල කටයුතු වලටත් මට වෙනදට වඩා සීලාචාර වෙන්න පුළුවන්. මට වෙනදට වැඩිය සීතල වෙන්න පුළුවන්. මට වෙනදට වැඩිය හික්මෙන්න පුළුවන් කියලා හැදිච්ච කච්ච පහල කරගන්න පුළුවන් නම් කවදාකවත් මේ හැකියාව මතුවෙනකොට ඒ පියවර නොතියයි හිටපතයි. ඒ පියවර තියන්න ඕනේ ධර්ම කෞපේ. අපිට ඉස්සර බැරි වුණාට දැන් මේ සත්‍යමත් භාවි නිසා හෝ ගමනේ යනකොට හම් වෙන මේ සිල්වත් ගුණවත් පිරිසගේ ආදර්ශය නිසා හෝ එහෙම නැත්නම් පේනපෙන දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව නිසා හෝ මොකකින් හරි කමන්නේ ඊට වැඩි සීලයකට යන්න පුළුවන් හැම වෙලාවෙදීම ඒක කරන්න. එතකොට තමයි අපිට අර පිටින් එන විවේචන වලට ඉඩ නොතබා ධර්ම කෞරවයක් අපෙන් වෙන්නේ නැහැ. අපි මේකත් එක්කම අපේ ෘචි අරිස්කම් වල වෙනසක් ඇති වෙනවා, පෞරුෂත්ව වෙනසක් ඇති වෙනවා, බුදුහාමුදුරන්ගේ පුරුෂ ධර්ම සාර්ථක ගුණේ ක්‍රියාත්මක වෙනවා කියන එක අපටත් උකටත් පේන්න පටන් ගන්නවා. අන්න එහෙම කියොත් නම් අපි මේ ගත්ත අභියෝගයේ ධර්ම සාර්ථකව මුණ දෙන්න පුළුවන්. නිසා මූලික සුදුසුකම් නැතත් තියෙන සුදුසුකම් වලින් පටන් අරගෙන භාවනාව හරියනකොට ලැබෙන ඒ අනුග්‍රහය අනුව Taman එnde එnde එnde එnde ඉහළ ලන්සුවක මේ මාන්නක්කාරකමකට නෙමෙයි සීල සමාධි ප්‍රඥා අනුව නැත්නම් සීලමය ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලින් ඉහළ ඉහළ අපි සාමාන්‍ය බුද්ධ වචනෙන් කියනවනම් අති සීල ශික්ෂාවට අති චිත්ත ශික්ෂාවට අති ප්‍රඥා ශික්ෂාවට සුසු වෙන විදිහට අපේ මට්ටම වෙනස් කරන වෙනස් කරන යනවන ඇත්තටම අපේ ඒ මෑත ඉතිහාසයේ භාවනා දියුණු කරගන්න ගත්ත ඒ විරෝධාරය ඇත්ත කරගෙන ගිය වැඩේට අපිට ලාංසුවක් යන්න පුළුවන් අපි අප වෙන්න පුළුවන් අප වෙන්න පුළුවන් මේ කිය ඒකට එකත් අභියෝගයට හොඳ නිදර්ශන පෙන්වන්න පුළුවන් එහෙම නැත්නම් භාවනාවේදී හැලු කරන්න පටන් ගත්තොත් මට දැන් හිතකනත් භාවනා කරත් හැකි ඉඳකනත් භාවනා කරත් හැකි කියලා භාවනා අපිට හැලු කෙරුවොත් නම් අර සමාජ වශයෙන් උතාරත් අපි චෝදනාවට ලක් වෙයි ධර්මයේත් කෙනෙහිලි එන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ සතිපට්ඨාන ආරම්භය සඳහා ඔය කියන සුදුසුකම් එච්චර තදින් බලපාන්නේ නැහැ. මේ ආනාපානේ අර පියවර 16 ඉවරනාට පස්සේ සරුවචනාචය කරන ප්‍රකාශයක් තියෙනවා ධම්මේන ධර්මානුපස්සී භික්කවේ තාස්මින් සමයේ භික්ඛු විහෙරති කියලා. ඒ අන්තිමට අපි ගත්ත මේ පටිනිසග්ගානුපස්සනාව වගේ මට්ටමකට භාවනාව නගිනකොට සතර සත්පට්ඨානේ වැඩ ඉවරයි. ඒ නිසා සතර සත්පට්ඨාන දෙන්න පුළුවන් ශික්ෂාව. සතර සත්පට්ඨාන දෙන්න පුළුවන් හික්මීම ඇති කරලා තියෙනවා. නමුත් එතකොට සංසන්දනාතෝ බලන කෙනෙකුට කියන්න පුළුවන් එහෙමනම් ඇයි සතර සතිපට්ඨානේ කර්මස්ථාන 21ක් දේශනා කරේ? ආනාපානේ මේ කියන පියවර 16 දිම තියෙන එකම එක කර්මස්ථාන. ආනාපාන සති විතරයි. ඒකෙන්ම කායනුපස්සනා සම්පූර්ණ. කායනුපස්සනා සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ ආනාපාන සතිය සම්පූර්ණ වෙනවා. දෙතිස් කුණප භාවනා සම්පූර්ණ වෙනවා. මරණානුස්සති ආකාර හත අට සම්පූර්ණ වෙනවා. ධාතු මනසිකාර සම්පූර්ණ වෙනවා. මේ ආදි විදිහට ඔක්කොම මේ වෙනකොට සම්පූර්ණ වෙලා. ඉතින් එහෙනම් ඇයි මේ සතිපට්ඨානෙදී එච්චර විස්තර කර්මස්ථාන දෙන්නත් ආනාපාන සති භාවනාවදී නැත්නම් ආනාපාන සති සූත්‍රය එකම කර්මස්ථානෙකින් ගිහිල්ලා අරුවචනාංශයේ මේ මෙතෙන්ට යනකොට සතර සතිපට්ඨානෙ සිද්ධ වෙන සතිපට්ඨාන හතරම සම්පූර්ණ වෙලා තියෙන්නේ කියන මේ ප්‍රශ්නේ මතුවේ. ඉතින් අපි මේකට දැන් අපේ මේ වගේ භාවනා මධ්‍යස්ථානයේ කියන කටයුත්තක බැලුවත් මේ ආනාපාන සති භාවනාව තමයි ඉතින් අපි මෙහි කරන්න කියලා අපි අපිට කිය හැකියි. නැත්නම් උදරේ පිම්බි මෑකිලින් භාවනාව ඒ වායෝ පොට්ටප ධාතුව තමයි. මොකද අපි හොඳට දන්නවා මේ භාවනාව සාර්ථක වෙන්න නම් සක්මන් භාවනාවත් එකිනෙකට උරදීලායේදී කටයුතු කරන්න. ඒක සක්මන් භාවනාදී කරන්නේ අතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන මේ සම්පජඤ්ඤ පබ්බේ තියෙන ගච්ඡන්තෝ ආගච්ඡාමි इति පජානාති <clears throat> මේ කියන යනකොට යන බව දැනගන්නවා කියන එක. ඉතින් ඒක අර ආනාපාන සතියේට ඒ උදව්ව නොලැබුණොත් අනික් කර ආනාපානට විතරක් එච්චර දුරට යන්න බෑ. ඒ භාවනාවේ යම් යම් මේ අඩුපාඩුකම් හිතේනවා. නමුත් අපිට අර මම අර මුලින් ඉදිරිපත් කරපු ඒ මතිමතාන්තර අනුව ආනාපානෙන් පටන් ගන්න දෝෂයක්. ඊට පටන් අරගෙන යනකොට ඒක වඩා වර්ධනය සඳහා විවිධ අනිකුත් උපකරණ අවශ්‍ය වෙනවා නම් පුළුවන් තරම් සම්පාදනය කරලා දෙන්න. වෙනත් විදිහකට කියනවා නම් අනිකුත් චතුරාර්යක භාවනා අවශ්‍ය නැහැ. ඒක මොකද අපි ආනාපාන දිගට කරගෙන යනකොට අපිට යම් වෙලාවක මේ බාහිරින් එන ශබ්ද නිසා, වේදනා නිසා, හිතවිලි නිසා අපිට නිතරම දෝමනස්යක් පහළ වෙනවා. මට භාවනා කරන්න බෑ. මට මේ විදිහේ හිතවිලි බාධා කරනවාය, මට ශබ්ද බාධා කරනවාය කියලා ඒ දෝමනස් හිත නැති කරන්න මේ පුද්ගලයා මෛත්‍රී භාවනාව ටිකක් මේ වෙලාවට ඒ වෙලාව කියලා කියන්නේ ආනාපානය කරලා බැරි බව තේරුණාට පස්සේ ඒක ප්‍රතිකර්මයක් වශයෙන් හෝ මේ මෛත්‍රී භාවනාවට හිත මෙලෙක් කරගන්න. මම ආනාපානෙමයි කරන්නේ මට මෛත්‍රී ඕනේ නැහැ කියන්න බෑ. මම ආනාපානෙ පුළුවන් අපේ දුර්ලභම පෙන්නලා දෙන්න තාක්කල් ආනාපානෙ අපි යොගෙනියයි. ඉතින් දුර්ලභතාවය හොඳට කොටු කරගත්තා. දුර්ලභතාවයේ දුර්ලභතාවයක් වශයෙන් දැනගත්තට පස්සේ පිළියම් කරනවා. ඒ වගේම අපිට හිතෙනවා නම් අපිට තද බල ලෝභ එහෙම නැත්නම් දැඩි ලෝභ අසාධාරණ ලෝභ වැඩ නිසා මේ භවනා ඉදිරියට ගෙනියන්න බෑ. අපි සාමාන්‍යයෙන් කියනවා මේ අවුරුදු අවුල ප්‍රශ්න. එනත් අංගවල දොරවල ප්‍රශ්න, සමාජ සේවා ප්‍රශ්න නිසා භවනාට වෙලා අඩු වෙලා තියෙනවායි කියලා ලෝභ නිසා නැත්නම් ආශාවල් නිසා අපි මේ වෙලාවට මේ ලෝභයන් නැති කිරීම සඳහා වෙන අසුභ භාවනාව, මරණසුති භාවනාව ටිකක් ඒකට අර යන ගමනට රුකුල් දෙන්න ඕනේ. ඒ වගේම වරින් වර භාවනා කරනකොට භාවනා මධ්‍යස්ථානට ආවත් මොන නිදිමතක් එනවා. එනතන් කම්මැලිකම් පහළ වෙනවා ඒකාකාරීකම් පහළ වෙලා නිකන් අර ගයක් අතු ගන්න නැතු ඉන්නකොට මුළු මුළු වලින් අකුළු දැල් පේනවා වාගේ අකුළු දැල් එනවනම් කඩනට සම්පහසන කෘත්‍ය සඳහා මේ බුද්ධානුස්සති භාවනා කරන්න. අන්න ඒ විදිහට මේ අවශ්‍ය තැනදී සම්පාදනය කළ දෙනවා නම් ඇත්තම ආනාපානෙ පමණක් නැති. ඒකෙන් අදහස් කරන්නේ මුල සිට අග දක්වාම වෙනකන් ආනාපානෙ පමණමයි කියලා. මෙතන මේ පෙන්ලා දෙන්න හදන පටන් ගන්න එක ඇති. ඉතින් ඒ වගේ ආනාපාන සතියෙන් අපි ওই කියන හතරවෙනි සතිපට්ඨානේ ධම්මානුපස්සනාව කරනකොට අනිත් දේවල් ඇඟට නොදැනීම ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සම්පූර්ණ වෙනවා. ඔකට හොඳ උපමා කතාවක් තිබුණා පහුගිය දවස්වල ඒ රේඩියෝයේ ගිය විහිළු කතාව. මේ තිබුණානේ විනෝද සමය කියලා එකක්. ඒකේ තේ මනුස්සයෙක් කියනවා මේ පරණ ටයර් එකක් ගෙදර අරගෙන. ඇයිట్లాවට පස්සේ කියනවා මේක මේ කාර් එකක් හදන්න. ඊට පස්සේ කියනවා මොකටද ඒක නෑ නෑ ගෙදර කාර් එකක් නෑ. නිසා ටයර් එකක් අරන් යනවා. ඊට පස්සේ ඉතුරු ටයර් එක පරණ එකක් අරගෙන ඇක්සල් එකකුත් පරණ එකක් අරගෙන එහෙම කෑලි කෑලි හදාන හදාන ගියාම කාර් එක හැදුනට පස්සේ පරණ ටයර් එක මාරු කරනවා. කෑලි දාන. පටන් ගන්නකොට පරණ ටයර් එකකින් ඇති. අන්න ඒ වගේ කොතනකින් හත්තරි පටන් ගන්නකොටෝ කෑලි කෑලි එකතු වෙන එක මේ සාමාන්‍ය ලෝකේ හැටි. එකතු වුණාට පස්සේ අර පටන් ගත්තේ වුණත් නැවත සලකා බලන්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා. වගේ ආනාපානදී යනකොට මෙතනදී මේ සරුවචන හසු කරන ප්‍රකාශයයි අපි මේ ඉදිරිපත් කරගන්න මේ තර්ක ක්‍රමයේ අතර ලොකු සරකා බැලිය යුතු සමාන්තර භාවයක් තියෙනවා. ධම්මේසු ධම්මානුපස්සී භික්කවේ තත්ින් සමේ භික්ඛු විහෙරති. ඒ කියන්නේ පටිච්චසක්කානුපස්සනාව දක්වා යනකොට ඒ පුද්ගලයා ඇත්තටම සතිපට්ඨාන හතරම ඉවර කරපු නැත්නම් සතිපට්ඨානෙ ලැබිය යුතු ඉක්මීම ලැබිච්ච කෙනෙක්. ආතාපි සම්පජානෝ සතිමා විනේයී ලෝකේ අභිජ්ජහ දෝමනසක්. ඒ පුද්ගලයා වෙනකොට කෙලස් තවන වීරිය කියන ආතාපි ආතාප නම් වූ තපස් ගුණ සහිත සම්පජානෝ සිහි බුද්ධිය බුද්ධිය සහිත සතිමා සිහිය සහිත ලෝකයේ සාමාන්‍ය පැවැත්මේ අවිද්‍යාවත් දෝමනස්යත් විනයන කරන ලද්දා වූ කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ සතිපට්ඨානේ කරගෙන කරගෙන යනකොට ඒ පුද්ගලයාගේ තියෙන අර දැඩි ලෝභය අවිද්‍යාව කියන විෂම ලෝභයත් දෝමනස්සය කියලා කියන පශ්චාත්තාපයත් දෙක අයින් කරනවා. මේක සතිපට්ඨාන සූත්‍රය බලනකොට සතිපට්ඨාන සූත්‍රේ කායානුපස්සනාව හැමාරෙදි මේ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරන විදිහට ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා මේ පදය ධ්‍රුව පදයක් විදිහට නිතර නිතර පහළ වෙනවා. ඒකෙන් කියන්නේ කායනුපස්සනාව ඉඳලා වේදනානුපස්සනාවට යනකොට මේ தත්ත්වේ පහළ වෙනවා. වේදනානුපස්සනාව ඉඳලා චිත්තානුපස්සනාවට යනකොටත් මේ தත්ත්වේ පහළ වෙනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව ඉඳලා ධම්මානුපස්සනාවට යනකොටත් මේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා මේ විසම ලෝභය දුරු කිරීමත් දෝමනස්සය කියන අමනාප ගතිය දුරු කිරීමත් වෙලා තියෙනවායි කියලා කියනවා. ඉතින් මේකට අටුවාවේදී සම්ප්‍රදාන කුල කියලා කියන්නේ මේ විෂම ලෝභය කියලා කියන්නේ කාමච්ඡන්දයය. මේ කියන දෝමනස්සය කියලා කියන්නේ ව්‍යාපාදය. මේන් අදහස් කරන්නේ නිවන ධර්ම දුරු වෙලයි. ඉතින් එහෙමනම් කියන්න වෙන්නේ මේ පටන් ගන්නකොටමත් නිවන ධර්ම දුරු කරපු හිතකින් තමයි කායන ප්‍රශ්නාව ඉඳලා වේදනාන ප්‍රශ්නාවට මාරු වෙන්නේ. වේදනානුපස්සනාව ඉඳලා චිත්තානුපස්සනාවට මාරු වෙන්නේ. චිත්තානුපස්සනාව ඉඳලා ධම්මානුපස්සනාවට මාරු වෙන්නේ. එතකොට හැඟීමක් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් අඩුම ගානේ ප්‍රථම ධානයවත් ලැබිලා තියෙන්න ඕනේ. නමුත් දැන් දැන් වෙන අර්ථකථන වල කියන්නේ මෙන්න මේක අවිද්‍ය අවිද්‍යාව කියන විසම ලෝභයත් දෝමනසිය දුරු කිරීමෙන් අදහස් කරන්නේ එවැනි අර්පණ සමාධියක්වත් නීවරණයන්ගෙන් තොර වෙච්ච සමාධි ප්‍රශ්නයක් නෙමෙයි මෙතන මේ ඉන්ද්‍රිය සංවරයක් ගැනයි මේ කතා කරන්නේ. එහෙම නැත්නම් ඊට වැඩිය අඩු ලංසුක තියෙන සීලයකදී තිබිය යුතු ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා නම් ඒ ධ්‍යානලාභී නොවුනත් භාවනාව පටන් ගන්න පුළුවන්. ඒක ඉතාමත්ම වැදගත් සංතිස්ථානයක් වුණා මේ ගිහියත්ව භාවනා කරනවා. ඒකට හේතුව මොකද? ඒ ගිහි කෙනෙක් යම් ආකාරයකින් ප්‍රථම ධානයේ සඳහා සූදානම් වෙනවනම් ඒ පුද්ගලයා අර අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා කියන මූලික කෙලෙස් රහිත පරිසරයක් ලබන්න ඕනේ. ඒ වගේම මේ පුද්ගලයාට ගුරු ඇසුරක් තියෙන්න ඕනේ. හොඳ ආහාර ලැබෙන්න ඕනේ. මේ සප්පාය කරන රාශියක් අවශ්‍ය වෙනවා ඒ ප්‍රථම ධානය ලබන්නත් ලැබු එක පවත්වාගෙන යන්න. ඉතින් එහෙමනම් එහෙම තත්වයක් එහෙම සුසුකමක් නැතුව ඒ පුද්ගලයාට මේ වේදනානුපස්සනාවක් කරන්න බැරිය. නැත්නම් චිත්තානුපස්සනාවක් කරන්න බැරිය. ධර්මානුපස්සනාවක් කරන්න බැරිය කිව්වොත් ගියත්තු ඒක සඳහා පෙළඹෙන්න තියෙන අවස්ථා බොහොම අඩුයි. නමුත් පහුගිය අවුරුදු 30 40 කරලා ඒ හොඳටම වේදනානුපස්සනාව පිළිබඳ අත්දැකීම් සහිත ගියත්තු අද ඉන්නවා. චිත්තානුපස්සනාව පිළිබඳ අත්දැකීමක් ඉන්නවා. ඒ වගේම වේදනා ධර්මානුපස්සනාව පිළිබඳ අත්දැකීමක් ඇත්තෝ ඉන්නවා. නමුත් ඒත් තාමත් සමත ක්‍රමයට ගිහිල්ලා ධානලාභී තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. එතන එතන උපේන ලද විපස්සනා සමාධියකින් මේ தත්තට එන්න මෙන්න මේ කියන්නේ තමස සතිපට්ඨාන භාවනාවට පෙළඹෙනකොට තිබිය යුතු අඩුම ලන්සුව ධානයක් නොවේය ධානයට අඩු වුණ සාමාන්‍ය විපස්සනා සමාධියක් කියනවනම් ඉදිරියට යන්න පුළුවන් කියන අදහස මත තමයි ওই සුෂ්ක විදර්ශනාව කියන අදහස ලෝකෙට සුෂ්ක විදර්ශනාව කියලා කියන්නේ සමත ධානයකින් මූලික සුදුසුකම් නොලබ නමුත් විපස්සනා සමාධියකින් පටන් ගන්න පුළුවන්. ඉතින් මේකට පුංචි සාක්ෂියක් අටුවාවෙම තියෙනවා. අටුවාව සඳහන් කරනවා විපස්සනාව සඳහා තිබිය යුතු සමාධි පරාසය දක්වනකොට උපචාර අට සමාපatti. අඩුම ලන්සුවේ උපචාර සමාධිය තියෙනවනේ ඉහළම ලන්සුවේ අෂ්ට සමාපatti සම්පූර්ණ වෙන්න. යන උපචාර සමාධියේ සිට අෂ්ට සමාපත්තිය දක්වා තියෙන ඒ හතර ඒ පරාසයෙන් ඕනම තැනක විපස්සනා පටන් ගන්න පුළුවන්. එතකොට මෙතන මේ අවිද්‍යාව දුරු කරලා දෝමනසය දුරු කරුවයි කියලා කියන්නේ හොඳ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව දෙන උපදේශ සලකලා ආස්වාස් ප්‍රස්වාස කරනකොට හැම ආස්වාසයක්ම ආස්වාස වශයෙන් මෙනෙහි කරමින් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන අත්දැකීම ලබන ප්‍රස්වාසය මෙනෙහි කරනකොට උපදේශ වලට කරු කරලා ඒ ප්‍රස්වාසය වශයෙන් මෙනෙහි කරමින් ආස්වාසය වෙනස් කරන ලකුණු දකිමින් දක්න යනකොට ඒ අරමුණට හිත නිමත්ත වීම නිසා අරමුණත් එක්ක හිත මූණට මූණ දාලා වැටෙන නිසා එවැනි චිත්තක්ෂණ දිගින් දිගට යනකොට අරමුණට කිඳා බැසීමක්, සුහද වීමක්, ලං වීමක්, මූණට මූණ දැමීමක් හිතෙනවා. එතකොට අර උපචාර සමාධියකින් වෙන්න ඕනේ තාලෙට දැඩි ආශාවක් හෝ දැඩි ගැටීමක් නැති එකක් අත්දක ගන්න පුළුවන්. අන්න ඒක විපස්සනා පටන් ගන්නට ආරම්භ කරන්න පුළුවන් තරම්. ඊයේ ධර්ම දේශනාවේ අපි මතක් කරගත්තේ මේ හොඳ නරක දෙක පාවා දෙන්නේ නැතුව අපිට සත්‍ය දැක ගන්න අමාරුයි. නැත්තම් සත්‍ය දකින්නකොට අර හොඳ නරක පිළිබඳව ඉස්සර තිබුණු කළු සුදු ભેදේ වෙනුවට පොඩි අඩු ලංසුවකට වැටෙනවා. මේ අභිජ්ජා දෝමනස්සං කියලා කියන්නේ අපි භාවනා කරගෙන යනකොට අපට ඔන්න තරහක් එනවා. හිතට තරහක් එනවා. අපි තරහ නැතුව අපි කියමු වේදනාවක් එනවා වේදනාවක් එනකොටම අපිට එන්නේ දෝමනස්සයක් තමයි. චිර කාලයකට නිවාඩු දාගෙන ඇවිල්ලා උන ස්වාමීන් වහන්සේත් මෙල කාපිලා ඉඳගෙන ඉඳලා භාවනා කරනකොට ඔන්න කවදාකවත් නැති කොන්දේ අමාරුවක් අවයිද අර කොන්දේ අමාරුවත් පිළිබඳ ද්වේෂයක් එනවා. ඒ මොකද හේතුව අපි ඉස්සර දන්න විදිහට මේ කොන්දේ අමාරු කියන්නේ පරණ පාපයක්. එහෙම නැත්නම් කරදරයක් දුකක්. නමුත් ඒක පිළිබඳව හොඳ නරක දෙකෙන් තොරව හරි වැරදි දෙකෙන් තොරව වේදනාව වේදනාවෙන් දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් අපිට ඒ විදිහ ආනාපාන බලන බැලනකොට වේදනාව බලලත් යම් කිසි විදිහක යථාර්ථයක් අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා දෝමනස්සේ පිළිබඳව අපි එච්චරම දෝමනස් නොකරන මට්ටමක් තියෙනවා. වේදනාව පිළිබඳව එච්චරම ද්වේෂ කරන ගැටෙන තත්ත්වයක් නැතුව ආනාපාන වෙනකොට වේදනාව වේදනාව යබා. මොන අපි ආනාපාන කරනකොට ආලෝකයක් පහළ වෙනවා. ආලෝකයක් පහළ වෙච්චාම අපේ හිත සීක්‍රව දැඩිසේ අර පහළ වෙච්ච ආලෝකයට ඇදිලා යනවා. නැත්නම් කයි පහසුවක් පහළ වෙනවා. මොනවා හරි එකක් එනකොට ඒක ඇදිලා යනකොට එතන තියෙන අවිද්‍යාව නැත්නම් ඒ සඳහා ඇති දැඩි ලෝභය ඒ පිළිබඳවත් අපි කල්පනා කරන්න ඕනේ භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට හොඳක් සිද්ධ වුණත් ඒකට වුණත් ආතාවක් ඇති වුණොත් ආනාපානෙ හිත කැඩෙනවා සතිපට්ඨානෙ කැඩෙනවා ඒ නිසා ඒකේ දැඩි ලෝභය කරන්න හොඳ නැහැ වෙන විදිහට කියනවා නම් ඒ ආනාපානෙ කරගෙන යනකොට හොඳක් සිද්ධ වුණත් නරකක් සිද්ධ වුණත් දෙක සමානව මධ්‍යස්තව බැලීමේ විනය ලෝකයේ අභිජ්ජහ දෝමනසං කියන එක ඉන්දිය සංවර පැත්තට දාගත්තොත් අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න වේදනාව නොවිය යුතුයි කියලා නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. වේදනාවක් කෙරෙනකොට වේදනාව වේදනාව වශයෙන් දකින්න. එහෙම නැත්නම් සුඛයක්, සුඛ වේදනාවක්, ආලෝකයක්, පැහැල්ලුවක් කෙනකොට ඒක ඒක වශයෙන් දකින්නකොට අපිට තේම තාමත් ඉදිරියට යන්න දොර ඇවිත් ගතියක් තියෙනවා. ඒ නිසා මේ කැමැති අකමැති හොඳ නරක සුභ අසුභ පිළිබඳව විවෘත භාවයේ තියෙනවා නම් ඒ පුද්ගලයාට සත්‍ය වඩන්න මූලික සුදුසුකම තියෙනවා. ඒ සත්‍ය වඩන්නත් අනිවාර්යයෙන්ම දිගින් දිගටම මේ හොඳ නරක හරි වැරදි සුභ අසුභ මංගල දුමංගල කියන කරුණු එච්චරම බරට නොසලකා ඉව එන තාලෙන් ඇති හැටියෙන් දැක ගන්නා ශක්තිය තියෙනවා නම් ඒ පුද්ගලයාට ඒ ඇති කරගන්න විවරය තුලින් ඉස්සරහට යන්න යන්න යන්න ඒ ආනාපානය වැඩි වැඩියෙන් දැක ගන්න එන හිතවිලි වේදනා සද්ද හොඳට මධ්‍යස්ථව බැලීමෙන් මට වැඩියෙන් මගේ චරිතයට කරදර වෙන්නේ වේදනාවද, සද්දද, හිතිවිලිද කියන රෝග නිర్ణයත් කරගන්න යන්න යන්න යන්න තමන්ගේ භාවනාවේ අධිකාරී ශක්තිය එහෙම නැත්නම් වශී භාවය තමන් අතටම එnde එnde තමයි ඒ අර පෙර නොතිබිච්ච හැකියාවල්, පෙර නොතිබිච්ච ප්‍රස්තාවල් වඩා වර්ධනය කරමින් ඉදිරියට යන්න පුළුවන්. මේක හරීම මේ සමාධියකින් ඇති වෙන ඒකාග්‍ර භාවයට වඩා සතියෙන් ඇති කරලා දෙන මේ ගතිය හරි සෙල්ලක්කාරයි. ඕන තැනකට සමාධියට වඩා විවිධ තත්ත්වයන් අතර යොදාගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මෙන්න මේක සතිපට්ඨානේ මුලදීම අවබෝධ කරගෙන හිටියොත් හරිම ලේසි සතිපට්ඨානේ වඩන්න. ඒක හැබැයි හරිම අමාරුයි මේ සාමාන්‍ය බෞද්ධයෙකුට විතර කාවත් ගන්න. ඒ මොකද මේ බාධාවක් එනකොටම ගැටෙන එකක් සාධකයක් එනකොටම ඒකට වැඩි ලෝභයක් උපදින එක අපේ ශරීරගත ආබාධයක්. පිළිකාව. ආහනේ පිළිකාව <clears throat> සුව කරන්න නම් බෙහෙතක් වශයෙන් මේ හොඳ නරක දෙක පිළිබඳව, හරි වැරදි පිළිබඳව, සුභ අසුභ පිළිබඳව, මංගල දුමංගල පිළිබඳ මේ ද්වේතාවයක් ලෝකෙත් තියෙනවානේ. අන්නේ දෙක පිළිබඳව <clears throat> අලුතෙන් සලකා බලන්ට හිත හදා ගන්නවයි කියන එක තමයි සතිපට්ඨානට අවශ්‍ය කරන මූලික සුදුසුකම. එහෙම නැතුව ධානයක් හෝ සමතයක ඒකාග්‍ර භාවයක් කියන தත්වනේ. මෙච්චර මම මේ ගැන කතා කරන්නේ මොකටද? මේක පිළිබඳව හරි පැත්තෙන් බලලා නැත්නම් මේ தත්වය පිළිබඳව මේකේ සාධනීය පැත්ත බලලා ඒ බටහිරින් ඇවිල්ලා භාවනා කරලා යම් කිසි ප්‍රමාණයකට ගිහිලා අනික් අයට ඒක උනන්දු කරන ඇත්තෝ දැකලා තියෙනවා බුද්ධ ආගමේ මේ ඇති වෙච්ච නව ප්‍රගමණයට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි එහෙම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මම අද ඉඳලා මේ භාවනා කරන්න පෙළඹිච්ච නිසා සතිපට්ඨානේ බාර ගන්නකොට මම ඒ හොඳ නරක දෙක පිළිබඳව හරි වැරදි දෙක පිළිබඳව <clears throat> සුභාසුභ පිළිබඳව මංගල දුමංගල පිළිබඳව අලුතෙන් බලන්න ලෑස්ති කියලා හිතනවා නම් ඒ පුද්ගලයාට කාගවත් අධිකාරී ශක්තියට යටත් නොවි සතිපට්ඨාන ස්වාධීන පටන් ගන්න. මම මේ සතිපට්ඨාන පටන් ගන්න ආරණ්‍යගත වෙන්නම ඕනේ. ස්වාමීන් වහන්සේනාගේ මේ කමඨහන් ගන්නම ඕනේ. ආශ්‍යාකරයට යන්නම ඕනේ කියලා මොනම දෙයක්වත් ඕනේ නැහැ. එයාට අවශ්‍ය වෙලා තියෙන්නේ මූලික පිළිගැනීමක් ඕන වෙලා තියෙනවා. මෙතෙක්කල් ජීවිතේ අපි ගැන තිබුණ හොඳ නරක හරි වැරදි දේවල් පිළිබඳව මම නැවත සාකහා කරන්න ලෑස්ති. ඊට පස්සේ ඒක ක්‍රියාවක් කරලා යම් ප්‍රමාණයකට අපේ ජීවිත ප්‍රශ්න භාවනාවේදී හෝ එදිනදා කටයුතු වල තියෙන ලිහිලිහි යනකොට ඒ පුදුරට තේරෙනවා නම් ඒවා ලිහෙන්න ලිහෙන්න භාවනා කරන්න හම්බ වෙන වෙලාවත් එවැනි කටයුතු කරන සත්පුරුෂයන්ගේ ඇසුරත් භාවනාවට ගැම්මකුත් වැඩෙනවයි කියලා විමර්ශන තේරෙට පටන් ගන්නවා සමත ධානයකින් තොරව විපස්සනාවට සුද්ධ විපස්සනාට තනියම හිට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කිසිම කෙනෙකුගේ අධිකාරී ශක්තියකට යටත් නොවන ගතියක් විපස්සනා සමාධියට තනියම හිට ගන්න පුළුවන් කියන ලක්ෂණ දෙක නිසා අද විපස්සනාව කියන්නේ ආසියාකරයට දින්න වෙච්ච බූදලයක්. ඒක බටහිරට ගියා. බටහිරට ගියාට පස්සේ ඇතිවෙච්ච తත්වයේ තමයි අද ඉන්නවා මේ දෙක පිළිබඳව කොඩි දාගත්ත ගිහි ඇත්තෝ ගිහියත්තන්ට උපදෙස් දෙන්න පුළුවන් මට. එතකොට අර අධිකාරී ශක්තිය නිෂ්කම්ම නිකම් පච වෙලා යනවා. ඇත්තට මේකේ විකාර ස්වરૂපේ අනෙක් පැත්තක් තියෙන්නේ. ඒ සතිපට්ඨානේ බාරගෙන ඉන්න කිසිම කෙනෙක් ගාව අධිකාරිය තියාගන්න හදන කිසිම කෙනෙක් ගාම සතියක් නැහැ. ඒත්තුලේ වෙන මොනවදෝ වගේක් තමයි ශාසනය කියලා පෙන්වන්න හදා. නමුත් ඒව ශාසන පුත්‍යක් නැති අපේ සාමාන්‍ය විදිහට කියනවා නම් ප්‍රතිසූප උපදේශයෙන් තොර වූ බටහිර ඇත්තෝ එහෙම නැත්නම් ආසියාකරයෝ අන්‍යාගමිකයෝ එහෙම නැත්නම් තමන් පාපතරයි කියලා හිතාගෙන ඉන්න පිරිසක් හෝ හිතනවා නම් හිතන එකට පුළුවන් නම් මේ නව චින්තනයේ හිතට ඇතුල් කර ගන්න මොකද්ද අපි මෙතෙක් කල් ජීවිතය පිළිබඳ බලපු හොඳ නරක හරි වැරදි වගේ දේවල් අපි නැවත සලකා බලන්නට ලෑස්ති කියලා ඒ පුද්ගලයාට පුළුවන් සත්පට්ඨාන පටන් පටන් අරගෙන කරන කරන කර කර යනකොට ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, සමාජික ප්‍රශ්න, භාවනාදී මතුවෙන ප්‍රශ්න ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් විසඳෙනවා නම් ඒ පුද්ගලයාට විශ්වාසයක් ඇති වෙනවා මේක කිසිම සමත නැත්නම් සම්මත ධ්‍යාන වලින් තොරව මේකට තනියම හිට ගන්න පුළුවන් කියන දෙක එදාට නැවතත් මේ බුද්ධ ආගම නැත්නම් නැවතත් මේ සතිපට්ඨාන විශ්ව ආගමක් වඩපත් වෙනවා. ඉතින් මේක හොඳට හිතේ තියාගන්න. හැබැයි හිතේ තියාගන්න අර කලවෙනි කාරණාත් එක්ක. පටන් ගන්නකොට මෙහෙම වුණාට මගේ ධ්‍යාන ලබන්න පුළුවන් නම් හොඳයි. ඒ කරගෙන යන්න බැරි වෙනකොට අපිට ඉස්සරහට මේ සමත භාවනා වශයෙන් මෛත්‍රී භාවනා කරන්න වෙනවා. අපි ඒ වාර ගන්න ලෑස්තියි. මේ බුද්ධ හනුස්සේ කරන්න ඕන, අසුබේ කරන්න ඕන, එහෙම නැත්නම් මරණානුසතිය කරන්න අපි ලෑස්ති. මේ පටන් ගන්න ඔය කොඳුරු තෙල් කල 7යි 7යි මේ කතා උනේ නැහැ. මේක නිසා ඇත්තටම වැඩිම ආනිසංස ලැබුවේ ස්ත්‍රී පක්ෂය කියලා කිව්වොත් මං හිතන්නේ කති ජෝක්යක් නෙමෙයි. ඒකේ ස්ත්‍රී පක්ෂය හොඳට දැනගන්න ඕන. අපිට මේ හම්බෙලා තියෙන්නේ විවරය පමණයි, යතුරු පමණයි. නමුත් ඉදිරියට යනකොට ඇකි තාක් දුරට මේ සාසනික ගෞරවය, වගේම ධර්ම ගෞරවය තියාගෙන මගදී හම්බ වෙනවනම් Tamanට අඩුපාඩුවක්. මේ මේ දේවල් මේක තිබුණොත් හොඳයි කියලා කිසිසේත්ම කියන්න අරක නෑ නෑ මට ඒව ඕනේ නෑ මට පුළුවන් සුත්ත විපස්සනා කියලා එහෙම ඔලොමොල වේදනාවක් අතරමඟදී හම්බෙන සෑම තත්යකට මෙයටත් වෙලා ඒ අතරමඟදී හිතෙනවා නම් නැත්නම් ආනාපාන කරන නෝ ප්‍රමණ්ඩ හොඳට සමත ධානයේ පැත්තට හම්බ වෙන ආලෝක සංඥාවල් ලැබිලා ධාන වාචි ලැබෙන ප්‍රශ්නයක් නෑ අමතර ලාභ වශයෙන් තියාගෙන කතාකවත් මේ සතිපට්ඨානයේ තියෙන සසර දුක් ගෙවම් කරන්නයි කියන પરමාර්ථය යට නොකර ඉදිරියට යනවනම් දිගින් දිගට දිගින් දිගට සතිපට්ඨානය කරන්න පුළුවන් කියන එක මේ වාක්‍යයෙන් අලුත් අර්ථකථනයක් විදිහට පෙන්වන්න පුළුවන්. ඉස්සර තිබුණේ මේ වචනේ නිසා ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං කියන එක අර්ථකථනය දුන්නේ විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං කියන්නේ නීවරණ නැති තත්ත්වයක්. අපි මතු කර ගන්න හදාන එක නීවරණ නැති තත්ත්වයක් නෙමෙයි ඉන්දිය සංවරය. ආසාවල් සහ ලයිකින්ග්ස් ඇන්ඩ් ඩිස්ලයිකින්ග්ස් කියන විදිහට මේ කැමැති රුචි අරුචිකම් වෙනස් කරන ඒක පිළිබඳ විනයනයක් අපි ඇති කරගන්න ඕනේ. මොකක් විනයද? ධර්මයේ නාමයේ සතිය ඇති කිරීමේ හේතුවේ. ඒ නිසා සතියට අලුත් අර්ථකථනයක් දීලා තියෙනවා. සතිය කියලා කියන්නේ දේවල් ඇති හැටියෙන් බලන එක මිසක් පරණ පුරුදු කන්නාඩින් රුචි අරුචිකම් කියන රාමුව තුලින් හෝ එහෙම නැත්නම් වෙන පරණ සම්ප්‍රදාන කුල බැලීමක් නෙමෙයි ආස්වාසය දැන් අපි දැක්කයි කියලා හිතමු හොඳ ලස්සනට පිටිමැදීගෙන යන ආස්වාසයක් කියලා. ඉතින් අපි කොහොඳයි කියලා හිතනවා. ගාවට එන ආස්වාසයට ඒ හොඳ වැඩක් නැහැ. අලුතෙන්ම ආස්වාසයක් වඩනවා. අලුතෙන්ම ප්‍රස්වාසයක් විතර බලන. මේ විදිහට මේ එනේන අරමුණ දිහා හොඳ නැවුම් හිතකින් හොඳ නොකිලිටි හිතකින් පිවිතුරු හිතකින් බලන ගතිය තියෙනවා නම් ඒකාන්තයෙන්ම සතිය උතුමාකාර වර්ධනයක් සිදු වෙන පටන් මෙන්න මේ විදිහට හැම මොහොතෙම ඒ යථාභූත ඥාණයට ඇති හැටියට එහෙම නැත්නම් කලින් ගත්ත මතිමතාන්තර වලට යට නොවි බලන ගතිය තියෙනවා නම් ඒ පුද්ගලයාට භාවනාදී හම්බෙන සෑම බාධකයකින්ම අර ඉස්තර තරම් ලොකු අවිද්‍යාවක් කියන දැඩි ලෝභයක්වත් දෝමනසක්වත් පහළ වෙන්නේ නැහැ. නමුත් සම්පූර්ණයෙන්ම නැති වෙනවත් නෙවෙයි. උඩි ගැටුමක් එනවා. ගැටුමක් එනකොටම සතියෙන් දක් ගන්න ඕනේ මේ ආවේ දුක් වේදනාවක්. අපේ පුරුද්ද කියන දුක් වේදනාවක් එනකොට මේක පිහලා නැති වේවා කියලා හිතන්න. විනාශ කරන්න. මට තියෙන දුක් වේදනාවක් ආපුවාම එන්නේ ඉස්සලා කොහොමද කියනකොට ඒ කොහොමද කියලා බලන එක විතරයි. සුඛ වේදනාවක් ආවත් එතෙ ඉස්සලා භාවනාව ආනාපානෙ කොහොමද? සුඛ වේදනා තියේදී ආනාපානෙ කොහොමද? සුඛ වේදනා ඉඳලා ගියාට පස්සේ ආනාපානෙ කොහොමද කියලා බලන ධර්ම. ෘචි අතිකම් වලට තොරව කරනවා නම් තමයි අර මුලින් මුලින් එන ගොරෝසු බාධක ධර්ම අහු වෙනකොට ටික ටික ටික ටික දී වෙන්න පටන් ගන්නවා. ආනේ විදිහට ඒ තමන්ගේ ෘචි අතිකම් වල වෙනස බාහිර ගන්නට ලෑස්ති වෙලා යනවනම් අපිට කියන්න පුළුවන් මේ විනීය ලෝකයේ අභිජ්ජා දෝමනසං කියලා කියන්නේ අපි ඉන්දිය සංවරයක් නැත්නම් අපේ සංවරයක් ඇති කර ගන්නවා මෙතෙක් තිබුණු අපේ ඒ අනමිටි මත ධර්මයේ වෙනුවෙන් වෙනස් කරලා භාවනා කරගෙන යනකොට ආස්වාද ප්‍රසාර විශේෂී හෝ එන බාධක විශේෂයි මේ අලුත් බැල්මකින් බලන දර්ශනය නැත්නම් සතියට ආවේ පුළුල් දර්ශනය ඇති කරගත්තොත් ඒක සමාජික සමාජික වශයෙන් ලොකු වෙනසක් අපට ඇති වෙනවා. මොකද්ද? අපිත් එක්ක ඉන්න භාවනා නොකරන ඇත්තෝ පහත් කුලේ සත්ව జాතියක් කියලා හිතන්ට යනවා. නැත්තම්ගේ අඩුපාඩුකම් හොඳට දරා කියාගෙන අපි මෙතෙක් කලොත් අපි හිතේ සතිපට්ඨාන දන්නේ නැතුව එතකොට අපි හිතේ ඔයගොල්ලන්ගේ தත්ත්වය තමයි. දැන් අපි සතිපට්ඨාන සතිය දන්නවා. ඒ නිසා අපි උච්චාර්ථකම් පිළිබඳ අලුතෙන් කල්පනා කරනවා. ඒ නිසා අපිට ජීවිතේ ලොකු විවෘතකමක් ලොකු මේ විකසිතකමක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ අත්තන්ට අතු වෙලා නැති වුණාට ඒක ඕන වෙලාවක ගන්න පුළුවන්. ඒක මගේ අධිකාරියවත්. ඒ අත්තු ඒකට ලබා ගන්න බැරි දුර්ලභමකවත් නැහැ කාලේ පරතරයක් විතරයි තියෙන්නේ. කියලා ඒ කවදාකවත් භාවනා නොකරන කෙනෙක් පිළිබඳව පහත් කළ සලකන හැඟීමක් එන්නේ. ඒ විතරක් නෙමෙයි මේ පුදුල ඕන වෙලාවක මේ සතිය පිහිටුවන්න එහෙම නැත්නම් දේවල් පිළිබඳව රුචි අරුචිකම් වලින් තොරව ඇත්ත ඇතියට දකින්න ඥානෙ මෙයාට ඕන වෙලාවක පහළ වෙන්න පුළුවන්. මගෙන් ඒක වෙන්න පුළුවන් නම් මම හැම වෙලාවෙම මේකට සාදරයි. මේ කවදාකවත් ඒක පටවන්න ඒක කළ යුතුයමයි කියලා නීචපණවන්න යන්නේ නැහැ. ඒ මොකද අපි දන්නවා අපේ පුද්ගලික ජීවිතේ බැලුවොත් අපි මේ සතිය කියන සංකල්පයේ තේරුම් ගත්තේ කවම කවදාකවත් හිතපු වෙලාවක නෙවෙයි. කවම කවදාකවත් හිතපු කෙනෙකුම නෙවෙයි. කවම කවදාකවත් හිතපු ප්‍රමාණයක්. ඒක සම්පූර්ණම අහඹයක්. ඒකයි ඒකට කියන්නේ කිසිම අධිකාරී ශක්තියක් නැති දෙයක්. ඉතින් අපිට එහෙම වුණා නම් අපි කොහොමද තව කෙනෙකුට ඒක අහවල් වෙලාවෙ කළ යුතුයි මම කිව්වට කළ යුතුයි කියලා එහෙම පටවන්න අපිට අයියක් නැහැ. මේ සතිමත් බවර ඇතුළත හොඳ නරක දෙක පිළිබඳව යම් විකසිත භාවික හිත දෙනවද ඒ පුද්ගලයා පරිබාහිර ශාසනයේ නැත්නම් පරිබාහිර මිනිස්සු අතර තිරසනුන් අතර කස්කොලන් අතර කවදාකවත් ගැටුමක් එනකොට දෙවට තේරුම් ගන්නවා මෙහෙම බාහිරේ ගැටුම් තියාගත්තොත් පරියන්කේදී දුෂ්කරතාවක් ඒ වගේම තමන් මේ අදහන සතියේ තියෙන ඇත්ත ඇති හැටි දකින්න ගැතියට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ වෙනවයි කියලා එnde එnde එnde අර සමාජික වශයෙන් තියෙන අර සද ඝර්ෂණය සද හැපිලි අඩු වෙන පටන් ගන්නවා. දේශපාලන මේ ආර්ථික වශයෙන් උනත් ඒ ගැටුම් අඩු කිරීමට අභිජ්ජා දෝමනස්ස දෙක විනයනය කිරීම විනය ලෝකයේ අභිජ්ජා දෝමනස්සන් අත්‍යවශ්‍ය බව ඇත්තටම ඒක තමයි ආගම වෙන්නේ මොනම දෙයකටවත් ගැටීමක් හෝ ඇලීමක් ඇති කරගන්න නැති වෙන්න අපි ඉස්සලාම සුතමේ වශයෙන් අහලා දැනගන්න ඊට පස්සේ චින්තාමේ වශයෙන් ටිකක් යොදලා බලනවා මේකෙන් ජීවිතේ අවුල් වෙයිද කියලා ඒ වගේ සත්පුරුෂයෙකුට නම් තියෙනවා කවදාකවත් අවුල් වෙන්න බෑ අවුල් විසඳෙන ක්‍රමයක් තමයි මේක තියෙන්නේ ඊට පස්සේ තමයි කුසල ඡන්දයක් පහළ වෙන මේක කරලා බලන්න. ඒ නිසා භාවනා පටන් ගන්න කෙනා භාවනා කරගෙන යනකොට වේදනාවක් සද්දයක් එනකොට හරියට කිපෙන. හරියට හිතනවා මෙච්චර මහන්සිලා භාවනා මධ්‍යස්ථාන කියලා කරනකොටත් මේව කරදර කරනවා කියන්නේ. නමුත් මේ ධර්මතාවය සතිය පුරුදු වෙන පුරුදු වෙන පුරුදු වෙන්න ඒව පිළිබඳව අච්චරම හැපෙන්නේ නැති අච්චර වාසි වෙනකොට ආශා කරන්නේ නැති පරිසරයට ගියාට පස්සේ තේරෙනවා මේ ඔක්කොම අල්ලපනලා මේ ඔක්කොම හද්දම ඇති මේ ඔක්කොම වේදනා මැත්තේ මේ ඔක්කොම හිතවිලි මැත්තේ සතිය වඩන්න. ඒක සාමාන්‍ය කියන්න පුළුවන් නේ. අපිට හිතමු වේදනාවක් ඇවිල්ලා අපිට 100%ක්ම තද වෙලයි කියලා. අපි කියන්නේ 100%ක්ම නැගලා 100%ක්ම කේන්ති කියලා කියන 100%ක් කේන්ති කිය බව දැනගන්න. ඒක ඇත්තටම 100%ක් කේන්ති කියන්නේ 99.99 යන්නේ එක පොඩ්ඩක් තියෙන සතියට. ඒක දැනගත්ත එක කවදාකවත් කේන්ති වගේ ධර්මතාවයක් නෙවෙයි ඉන්නවක් පාඩේ. අනේ ඉස්සර මම මේ වගේ එනකොට මේක නොවිය යුත්තක් මේ මනුස්සයා මෙතෙන් ඉවත් කළ යුත්තක් වශයෙන් වැඩිසේ හිතුවා දැන් මම දන්නවා හොඳටම මට දැන් කේන්ති කියලා ඉන්නේ කියලා මේ කේන්ති අරන් තියෙන්නේ මේ බාහිර කොහෙදෝ යන දෙයකට කියලා කේන්ති පිටමද ඉගෙන ගන්නවා කේන්ති පිටමද ඉනාවක් පහළ වෙන තරමට එන්න පටන් ගන්නවා අපි තාමත්ම දැඩි කාම ආසාවක් හෝ වෙන ආසාවක් පහළ වුණත් එහෙන් අපි ස්තබ්ද වෙලා කාමෙන් තෙත් වෙලා ඉන්න වෙලාවක උනත් කාමෙන් මම තෙත් වෙලා ඉන්නවයි කියන එක දැනගන්න පුළුවන් ශක්තිය සතියේ තියෙනවා ඊයේ සතිය නැත්නම් ඒ විදිහට අධික කාමාතුරව කාමයේ පිළිබඳව දැන ගැනීමට තියෙන අයිතිය හෝ දැන ගැනීම පුළුවන් හැකියාව මොනම බ්‍රහ්මයකටවත් මොනම මාරයෙකුටවත් මොනම සතුරෙකුටවත් කිසිම අන්‍යාගමිකවට අපෙන්නේ නැති කරන්න බෑ. ඒක මූලික දී ඇති මානව ශක්තිය. ආනේ විදිහට ඉනේන දේවල් පිළිබඳව ශක්තිමත් වෙන්න පටන් අර ගන්නකොට ජීවිත පිළිබඳ අවුලක් එන්නේ නැහැ. ඒකත් ඒක ආගමක් වශයෙන් කියලා දෙන්න පුළුවන්. නැත්නම් සතිය තමයි ඉස්සර කල යුත්තේ. සතිය තමයි මේ තේරම කෙරෙන්නේ කියලා ඒ සතිය වර්ධනයට මේ අභිජ්ජා දෝමනස දෙක පිළිබඳව නැවත සලකා බැලීම නම් අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. නිසා මේක බෞද්ධයන්ට පහසුයි අබෞද්ධයන්ට අපහසුයි. ස්ත්‍රියවන්ට පහසුයි පුරුෂයන්ට අපහසුයි. මොනම නීචක්. යම්ම කිසි කෙනෙකුගේ මේ අභිජ්ජා දෝමනස දෙක කියන ඇලීම් සහ ගැටීම් වල ඇල්මැරෙන ගතියක්, විසමැරෙන ගතියක් තියෙනවනම් ඒක ඉස්සර වෙලා සතිය පිහිටුවලා තිබ්බනම් අනිවාර්යයෙන්ම ඉතුරු ධර්මතා පෙළ ගැහෙන්න පටන් ගන්නවා. ඒක නිසා අර සති සම්පජඤ්ඤ සූත්‍රයේදී සර්වඥයන් සඳහන් කරනවා මේක හැබැයි මේ කියන දැනු මේ සංඥා මේ කියන අදහස ඇතුව බලනවා නම් සති සම්පජඤ්ඤම් වික්‍රේ අසති සති සම්පජඤ්ඤම් විපන්නස්ස අතෝපනිසං හොති රොත්තප්ප මහන්නේ යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤ දෙක නැතිනම් ඒ කියන්නේ සිහි බුද්ධිය දෙක නැතිනම් ඒ පුද්ගලයා සිහි බුද්ධියෙන් තොර කෙනෙක් නම් ඔහුට ලැජ්ජ බය ඇති වෙන්න තියෙන හේතු කාරණාව ලැජ්ජ බය ඇතිවීමට හේතු ප්‍රත්‍ය නැති කරගත්ත කෙනෙක් වඩපත් වෙනවා උට කවදාකවත් ලැජ්ජ බයක් පහළ වෙන්න විදියක් නැහැ. ඒ වගේ භවට බයක්, භවට ලැජ්ජාවක් ඇති වෙන්න ඒ භව පිළිබඳව එළඹෙදිටියෙන් දැකලා තියෙනවා. ඒක ආදීනව දැකලා තියෙනවා. ඒ වගේම භවට ලැජ්ජාව පිළිබඳව දැනගෙන තියෙනවා. ඒ නිසා එහෙම නැතිව මේ බයලජ්ජා කියන දෙක සත්‍ය සම්පජාඤ්ඤයෙන් තොරගෙනකොට තිබ්බට ඒක කවදාකවත් හොඳට බෑගත්ත, හිතා බෑගත්ත එකක් නෙවෙයි පිටින් අල්ලන එකක් විතරයි. නිසා සති සම්පජාඤ්ඤය අපිට කියන්න පුළුවන් සති සම්පජාඤ්ඤය සහිත සති සම්පජාඤ්ඤය යුක්ත කෙනාට බයලජ්‍ය දෙක ඕන වෙලාවක පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි කාට හරි බයලජ්‍ය දෙක පහළ කරනවට වැඩිය ඊට එහා තියෙන ධර්ම පහළ කරනවට සතිය ගැන කියලා දෙනවා. සතිය මොකක්ද වෙන්නේ? තමයි බයලජ්‍ය නැතුව වැඩක් කරනකොට මේ බයලජ්‍ය නැතුව වැඩේ කරපු නිසා මෙන්න මේ විදි ආදීනව ආනිසංස ලැබෙනවා කියන එක කරන කෙනාටම සතියෙන් සම්බන්ධ කරලා පේනවා. ඒක බනුස්ස හිතේ ලොකුම ශ්‍රේෂ්ඨ සම්පත්තියක්. කවමදාකවත් පිරිසෙනෙකුට බෑ. බයලජ්ජ නැති වැඩ නොකර කවදාකවත් සතිය පිහිටන්නේත් නැහැ. ආන්න එහෙම කිරුවට පස්සේ බයලජ්ජාව පහළ වුණා නම් තාම මේ පුත්ලයාට සතිය තියෙනවා නම් හිරොත්තප්පම් බිස්පික්ක වේ අසති හිරොත්තප්පම් විපන්නස්ස අතුපනිසං හෝති ඉන්දිය සංවරෝ. බයලජ්ජ දෙක නැත්තම් බයලජ්ජා දෙකෙන් තොර නම් ඒ පුත්ලයාට කවදාකවත් ඉන්දිය සංවරයක් එන්නේ නැහැ. මේ එකින් එකට ඉන්නට ප්‍රත්‍යুৎපන්න වෙන ධර්ම. මේ ඉන්දිය සංවරයක් නැතුව කවදාකවත් ඒ ආධ්‍යාත්මික ජීවිතයක හෝ එනතම ගුණයක් ගන්න බෑ. නිසා ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න ගහලා නීති ගෙනල්ලා පොලිසියට විලංගුවට දාලා හිරේ දාපත් කරන්නේ. ඒක ඔක්කොම මේ පිටින් කරන දේ. ඒකට ආසන්න උත්සන්නම කාරණා නැත්තම් කිට්ටුවම බලපාන දේ තමයි ලැජ්ජපයි. ලැජ්ජපයි දෙක ඇති කරලා දෙන්න පුළුවන් නම් වහාම නැතුණක් කවදා හෝ ඒ පුද්ගලයාට ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරම් විකෝ අසති ඉන්ද්‍රිය සංවරම් විපන්නස්ස අතුපනි සංහෝති පාමුච්ඡා ඒ පුද්ගලයාට ඉන්දිය සංවරයෙන් තොරව කවමදාකවත් අභ්‍යන්තරයෙන් පහළ වෙන තරුණ ප්‍රීතිය එන්නෙම නැහැ. එනවනම් එන්නේ ඔලොමල මේ චිත්තක්ෂණයට ගත්ත ප්‍රීතියක් මිස අභ්‍යන්තර එකක් නෙවෙයි. ඒ අභ්‍යන්තර ප්‍රීතිය පහළ වෙන්න නම් Tamange ඉන්දිය සංවරය පිළිබඳ Tamanට අධිකාරී ශක්තියක් එන්න. ආවට පස්සේ තමයි තරුණ ප්‍රීතිය පහළ ඒ තරුණ ප්‍රීතියකින් තොරව තරුණ ප්‍රීතියෙන් වෙන් වුණාට පස්සේ මිස වෙන් වුණොත් ඒ ජීවිතයේ ඒ సంతානේ කවදා සුඛයක් කියන එක විඳින්න හම් වෙන්නේ නැහැ. කාමච්ඡම්බික වියාසති කාමච්ඡම්බික විපන්නස්ස අතුපනේ සංඝෝති සුඛ සුඛයක් නැතුව කවදා සමාධියක් වෙන්නේ. සමාධියකින් තොර කවදාකවත් ඇත්ත ඇති දකින්න බෑ. ඇත්ත ඇති හැටි දැක්ක නැත්නම් කවදාකවත් ලෝකෙ නිබ්බිදා පහළ වෙන්නේ නැහැ. ඒක නිසා සතියෙන් පටන් ගත්තට පස්සේ ඒ ශාසනයක පෙන්වන දිනේ ගැඹුරු ධර්ම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩෙන නිසා සතිය මුල් කරගෙන නැත්නම් සතිය ඉස්සර කරගෙන යන ගමනේදී ඒ පුද්ගලයා රක්විත රාජ්‍යයකට වැඩි වටිනා සම්පත්තියකට අයිතිවාසිකම් ලබනවා. ඒ ලබන අයිතිවාසිකම් ටික දවසින් දවස දවසින් දවස තහවුරු කරගන්න නම් දිගින් දිගටම දිගින් දිගටම හම්බ නිෂ්පාසුව තුළ අර දැඩි ආශාව සහ දැඩි ගැටුම් දෙක ප්‍රධාන මාර්ගය ප්‍රධාන බාධා ප්‍රධාන තමන්ගේ ක්ලේශේ බව තේරුම් ගන්න ඒවා ටික ටික ටික ටික අඩු කරන යනකොට තමයි අර විදිහට ප්‍රතිසම්පජන්ණී ඍතු වර්ධනයක් වෙන අතර බාහිර ලෝකයේ Taman කරා එන ගැටුම් නැත්නම් Tamanට හම් වෙන නුරුස්නා ගති කෙරෙහි කවදාවත් නුරුස්නා බැල්මකින් තොරව මම විඳින්නෝ නුඹ විඳලා සතිම නැතුව මම මේ අමාරු වැටෙන්නෝ වැටලි ඉවරලා සතිය තිබුණොත් මම බේරෙන බව මට දැනෙන්න ඕන කියලා ඒන සෑම දෙයක්ම නිකම් ප්‍රගති පරීක්ෂණයක් ප්‍රශ්න පත්‍රයක් කරගන්නවා මිස ඒවට ද්වේෂ කරන්න යන්නේ මේ විදිහට ඉදිරියට යනකොට තමයි ඒ විශේෂයෙන්ම අපි පහුගිය දවස් හතරේ සාකච්ඡා කරපු හතරක් නේ හයක් විතර ගත්තා සාකච්ඡා කරපු විදිහට යම් කිසි වස්තුවක නිත්‍ය සංඥාවෙන් බලනවද අනිත්‍ය සංඥාවෙන් බලනවද කියන වෙනස් වීමකට පරාවර්තනයකට පරිවර්තනයකට ඉඩ ලැබෙන්නේ සතියට ඉඩ තියාගෙන ගියොත් තමයි. එතෙන් මම අනිච්චානුපස්සනා වඩන්නේ දකින්න දකින්නේ ඇහැ අනිත්‍යයි රූප අනිත්‍යයි කියලා අනිච්චං අනිච්චං අනිච්චං අනිච්චං කියකියද කවදාකවත් මේ දෙවෙන්නේ නැති බව මේ මේ මාර්ගයෙන් හිතනකොට නම් තේරෙනවා. නමුත් අපිට සතියෙන් යුක්තව හොඳ සීයෙන් බලන හිටියොත් කොච්චර සුඛ වේදනාවක් ආවත් ඒක ඒකාන්තයෙන්ම අපේ නැති වෙන වෙලාවක් වෙන නැති වෙනකොට දුකයි. කොච්චර දුක් වේදනාවක් ආවත් ඒක තියා හුඟුවට සතුටින් බලන්න අනිවාර්යයෙන්ම අපෙන් දුර වෙනවා. එතකොට සැප. ආදිවාසීන් නැවත නැවතත් නැවත නැවතත් හිත වදිනකොට මේ සැප දුක් දෙක නම් බොරු නෑ. නමුත් කවදාකවත් සැප දුක් දෙකේ එකක්වත් ඉතිර. අනුබන දිහා හුඟුවට බලනකොට තේරෙනවා පටන් ගන්නකොට ආස්වාද ප්‍රසවාසයේ හොඳ පැහැදිලි වෙනසක් තියෙනවා. ඒකෙම හැක් පිට හැක් කියලා බලනකොට ඒ අතර වෙනස්කම් අඩු වෙනවා. ආනාපානෙ එන්නේ තුනී වෙනවා. විවිධාකාර වෙනස්කම් ඇති වෙනවා. මේන මේ විදිහට අත්දැකීම් බහුල වෙනවා ඒ පුද්ගලයාගේ හිත පිළිල්ලම නැත්තම් මානසික රටාවම මේ දේවල් වල මොකද්ද අපි ඉස්තරයි කියලා හිතුවට අනිත්‍යතාවයක් තියෙනවා කියලා ඇතුළතින්ම ಗುಣ වෙනසක් ඇති වුණා නම් අසීදායට සාන්ත පුතේ සදාන් කරන උගත අනිච්චං අනිච්චං කියලා මෙනේ නොකරත් ඒක අනිවාර්යම ටික කාලයක් යනකොට මතුවෙලා එනවා. ඒ නිසා ඇතිකල යුත්තේ එළඹ සිටි දෙයට ඉදිරිපත් වෙන දෙයට මුහුණ දීම ඇර ඒක සඳහා ඒ හිත තත්ත්වගත කරන මේක අනිච්චං මේක දුක්ඛං මේක අනත්තං කියලා කියන එක නෙවෙයි. අවශ්‍ය වෙලා තියෙන ඇත්ත ඇත්තට පෙන්නගෙන යන එකයි. ඒ සඳහා මූලික සුසුකම් වශයෙන් බලනකොට අපි යම් සංවරයක් ඇති කර ගන්නවා නම් මෙතෙක් කල් අපි හිතාගෙන හිටපු හොඳ නරක දෙක අපි නැවත සලකා බලන්න කැමතියි කියලා ඒ පුද්ගලයාට පුළුවන් එතකොට ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිච්ඡා දෝමනසං කියන මේ පාඩය තමන්ට ප්‍රයෝජනෙයි කලකලා මේ තියෙන ටිකෙන් මට පටන් ගන්න පුළුවන් ඉදිරියට යනකොට යනකොට මට උගා ඊට ප්‍රස්තාව ලැබෙනවා තව මේට වැඩිය රැස් කරගත යුතු ගුණ ධර්ම රැස් කරගන්න කියලා තමන්ට ලොකු ශක්තියක් ඇති වෙනවා ඒ නිසා සර්වඥයන් සඳහන් කරනවා ඒවං භාවිතෝ පික්කවේ ආනාපාන සති ඒවං බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණ මෙන්න මේ තාලේට ආනාපානෙ වඩනවා නම් මහණෙනි මෙන්න මේ තාලයට ආනාපාන බහුලීගත කරනවා නම් මම කියනවා යාට සතර සතිපට්ඨාන වැඩි. එනේ එකම කර්මස්ථානයක් අරගෙන ඉදිරියට යනකොට අර සතර සතිපට්ඨාන දක්වන 21 කර්මස්ථාන වලින් කරන්න තියෙන කාරණා සියල්ලටම සියල්ලටම වෙන්න තියෙන කාරණා සිද්ධ වෙනවා. මේක ඇත්තටම අර හැකි සංඥාවෙන් බලන නැත්නම් මම මේක කරමි කියන බලන කෙනෙකුට විශාල දිරිදීමක් මෙතන ඇති කරනවා. නමුත් අර මුලින් කියපු කාරණේ මතක තියාගන්න. පටන් ගන්නකොට මේක මෙහෙම වුණාට ඉදිරියේදී අභියෝග එනවනම් අඩුපාඩුකම් එනවනම් ඒ සෑම තැනකදීම අපි ඉව තනවා වඩා ගන්න යටත් වෙන ගැතිය තියෙනවා. කියන අදහසින් ඉදිරියට යනවනම් ආනාපාන සතිය සම්පූර්ණ මේ වැඩේට ඇති වෙනවා. මේ නිසාම වෙන්න ඇති ඔය ආනාපාන සතිය හා සාපේක්ෂව පිපිම හැකින් භාවනා ක්‍රමය ආවට පස්සේ අති විශාල විරෝධයක් එන්න පටන්. මොක පොතේ කියලා නැත ඒක. ඒ නිසා මේවා සම්මත ක්‍රම නෙවෙයි කියලා ආනාපාන සතියම තමයි නියම භාවනාව කියලා ලොකු රැල්ල එක තාමත් තියෙනවා. නමුත් ඒකදී සාමාන්‍ය මේ විදිහට බැලුවොත් සමත භාවනා ක්‍රමයක් වශයෙන් ගන්නකොට බුදුජාන විශ්වාසයේ ඇත්තටම කර්මස්ථාන 40ක් වෙනවා දීලා තියෙනවා සම 40 කර්මස්ථාන. මේ විමුක්ති මාර්ගය පොත, විසුද්ධි මාර්ගය පොත දෙකත් සංසන්දනය කරලා බලනකොට විමුක්ති මාර්ගයේ ඊට වැඩි අංක පෙන්නනවා. ඒක මහායාන ක්‍රමය කියලා නම් වක්ලාට සඳහන් කරන්නේ. නමුත් විසුද්ධි මාර්ගයේදී හරියට මේක 40කට සීමා කරලා තියෙනවා. ඒව ආචාර්ය මත මිස ඒ කාලේ තිබුණු ඔක්කොම සම්පිටනය කරපු ක්‍රම නෙවෙයි. සමහර වෙලාවට කියන විමුක්ති මාර්ගය විසුද්ධි මාර්ගයට වැඩිය පරණයි. නමුත් ඒක සාමාන්‍යයෙන් ථේරවාදී පැත්තේ එහෙම කියන්නේ. විසුද්ධි මාර්ගය තමයි අපිට මේ කොටුව රාමුව හදලා දුන්නේ. ඒක 40යි තියෙන ඇත්ත. ආනාපානයක තියෙනවා. නමුත් විපස්සනා භාවනා සඳහා කවදාකවත් අරමුණු සීමා කරන්න. මත වෙන ඕනම දෙයක් විපස්සනා සඳහා වෙන්න. අපි ගත්තොත් ආනාපානෙම ආනාපානෙ හුස්ම රැල්ල නැත්නම් ප්‍රඥප්ති වායෝ ධාතුව දිහා බලනවා සමතේට යනවා. ඒ වායෝ ධාතුව විල හැමේ ගැටීම නිසා ඇතිවෙනා වූ කම්පන චංචල. ඒ ධාතු කොටස් වලට ගියාම ඒක තේරම විපස්සනා අසීමිත ප්‍රමාණයක් ගන්න. ඒක නිසා කයේ ඇති වෙන ඕනම කායනුපස්සනා වශයෙන් කයේ ඇති වෙන ඕනම වේදනාවක් පස්සනාට පොදු වෙන්න පුළුවන්. ඒක නිසා වත් තෝරලා නැහැ. නාගසමාල ස්වාමින් වහන්සේ පිටිපාත යනකොට අරමුණට ගත්තේ නාටිකංගන. ඒක සාමාන්‍ය කියන්නේ විෂම දර්ශනයක් කියලා බලන්න එපයි කියලා තියෙනවා. නමුත් ඒ තුන්වහන්සේ ගත්තේ නාගසමාල ස්වාමීන් ගත්තේ නාටිකාංගනාව ඒක බලලා ඒක විපස්සනා කරලා රහත් මාර්ගයට. දැන් විපස්සනාවට සීමාවක්. ඒ බව දන්නේ නැති වුණොත් ආනාපාන විතරයි සම්මත ක්‍රම විපස්සනා නෙවෙයි කියලා අර මූලික දුෂ්කරතාවය. ඒ වගේ අර මුලින් ගත්ත ක්‍රමයට අපිට පටන් අරගන්න ඇති. පටන් අරගන්න මේ ප්‍රමාණය වෙනවයි කියලා ආනේ විදිහට මේ සති සම්පජාඤ්ඤය විශේෂම සතිය ඉස්සර කරලා යනකොට ආනාපානයේ අරදෙන මේ විවුර්ත කරලා දෙන මේ ඉදම නැත්නම් මේ ප්‍රස්තාව ප්‍රමාණවත්. ඒ ප්‍රමාණය දිගට කරගෙන යනකොට ඒක මේ සතර සතිපට්ඨානයම සම්පූර්ණ කරනවා. ඒ නිසා ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ආනාපානය කරන්න පුළුවන්. මොකද ආනාපානය නොකොලොත් මැරෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ආනාපාන සතිය පිටුන එක විතරයි. උගාක් ලාට දවල් මන්දානේ හිටින හැමදාම පිළිසේනවා මිත්‍ර මිත්‍රම නෑ මන්නට ඒක තරම් මිත්‍ර පිටේනවා. ඉතින් ආපුවාම ඉතින් ඇයි ආවේ කියලා මං අහනවා. ඉතින් ආපුවා කියනවා මේ මේ කුටි බලන්න ආවා. හොඳයි නම් බලන්න යන්න කියලා මම කියන විදියට. එහෙම නැත්නම් කවුරුහරි කිව්වොත් භාවනා කරන්න ආවේ කියලා ඉතින් ආන කොයි භාවනා ක්‍රමේද හොඳ? ඉතින් කිව්වට පස්සේ ඉතින් කවුරු හරි ඉතින් අත උසනවා මට මයි භාවනා මට දානුසිය මට ආනාපාන කියලා. ඉතින් මොකක් හරි මතුවලා ආනාපාන සතිය කරනවා කියලා දැන් උන්නේ ආනාපාන සති වගේ මාතෘකාට එනකොට ඕකෙන් 80ක් විතර ඔන්න නිින්දට. එතකන් යන්නේ වටනේ සාමාන්‍ය පිට අහගෙන ඉන්න මොකද ඇත්තටම ඊයේ රෑම හැරගෙන ඉඳලා දාහනේ දීලා ඉතින් දාහනේ ටිකක් කරන්න ඇවිල්ලා නිින්ද යන එක සාධාරණයි. ඉතින් කායෙන් හරි යවුවොත් කවුද ආනාපාන සතිය වඩන්නේ නැත්නම් ආනාපාන සතිය කරන්නේ කියලා කවුරුත් අත උසන. ඉතින් කවුරු හරි ආහනපානසති නොකරන කවුරු හරි මේක ඉන්නවා කියලා අහුවොත් කාටද කතා කියන්නේ යන්නේ බාන කියලා. ඉතින් එක්කෙනෙක් කියනවා මම නම් කරනවා. ඉතින් අනික කට්ටිය ආහනපානේ කරන්නේ නැති කියලා අහුවොත් කියනවා නෑ කරන්නේ නැහැ. ආහනපානේ කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා අහුවොත් විතරක් තේරෙනවා. ආහනපානේ නම් කරනවා. හැබැයි ආහනපාන සතිය. ඉතින් අපිට තියෙන කොයි මොහොතක හරි කොතනකදී හරි ඔය ආනාපානෙට සතිය පුරුද්දගත්තට පස්සේ අපි දිහයට පීනනකොට දිහයට ගියත් කුළු උසන්න බලන්නේ මොකටද ආනාපානේ කරන්න තමයි. මෙතන නිදා ගන්න වෙලාවක අපි ආනාපානේ කියලා නිදාගත්තට පස්සේ ආයෙ බෙසුම් හදා ගන්නවාගේ දා ගන්නවනේ නිින්දෙදිත් කියන. කේන්ති ගියාමත් කියන. ඉඳගෙන ඉන්න කොටත් කියන. ඉඳගෙන ඉන්න කොටත් කියන. ආනේ විදිහට සෑම දෙයකටම පුතුමේ ආනාපාන සතියකට වගේ ආනාපානයට වගේ දෙයක සතිය අපි ඉටු කරගත්තා නම් අපිට කවදාකවත් හම් වෙන්නේ නැහැ. මෙන්න මේ වැඩ නිසා, මේ යුතුයකම නිසා, මේ වගකීම නිසා මට භාවනා කරන්න බෑයි කියලා කවදාකවත් කියන්නේ. අර නොකිරෙන දෙකකට වගේ හොඳු තෙල් කල 7යි 7යි ඉල්ලන්නේ යනවා නම් තමයි ඉතින් කියන්න වෙන්නේ මේක මේ විදිහට පටන් ගන්නකොට මේ මේ දේවල් ඕන වෙන්න ඕන කියලා අන්න ඒ தත්ත්වයේ පිටිබඳව බටහිර ලෝකයේ බලන්නේ සම්පූර්ණ ප්‍රයෝජනේ තරම්. දැන් මේ අපිත් ඉන්නේ බටහිරට මේ සමානුපාතික යන සංස්කෘතියක් තියෙන ලෝකයක. ඉතින් ඒත් හිත හිතා ගන්න තියෙනවා අපිට මේ ජීවන රටාව වෙනස් කරනකොත් මේ රටේ තියෙන නීති වෙනස් කරනකොත් කාලගුණ වෙනස් කරන එක නෙවෙයි තියෙන්නේ. තියෙන தත්ත්වයට මේ සත්‍ය වඩ아가න යනවනම් මේ ආනාපානට කරගත්තට පස්සේ පුදුමාකාර විදිහේ මුළු ජීවිතේ පුරාම පැතිරෙන දෙයක් වඩපත් වෙනවා. ඉතින් ඊට වැඩි හැබැයි දේශී ආනාපාන සතිය ඉඳගෙන කරනවට වැඩිය සක්මන් භාවනා ලේසි. ගොරෝසුයි. නමුත් එතනක් තියෙන්නේ ආනාපාන කාලය නැති වුණාට සතිය තමයි. ඒ ඉදිරියට වැඩ කරනකොට තියෙන සතිය තමයි. ඒ නිසා කිසිම කෙනෙකුට අපිට කියන්න බෑ මේ පුද්ගලයා භාවනා කරන්න සුදුසුසේ සත්‍යපට්ඨාන කරන්න සුදුසුසේ කියලා. අපේ මම ගුරුමිට ගියාම හුඟක් වෙලාවට මම භාවනා කරේ ස්වාමීන් වහන්සේත් පණිතාපරණ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මේ පටේ රටවල් වලට ගිහිල්ලා ධර්ම දේශනා කරනකොට කවදාකවත් මම මේ ආවේ බුදුහාමුදුරෝ නියෝජනය කරන්න කියලා කියන්නේ. මම මේ ආවේ සංඝයා නියෝජනය කරන්න කියන්නේ. මොකද ඒ ඇත්තෝ පුද්ගලාභි වන්දනේ කැමති. කියන්නේ මම ධර්මයේ නියෝජනය කරන්නයි. ධර්මයේ කියන්නේ මූල ධර්මය. ඒ නිසා කවුරු හරි කැමති නම් මූල ධර්මයේ වශයෙන් මේ පරිශීලනය කරන්න මම ඕන කෙනෙකුට ආරාධනා කරනවා. ඊට පස්සේ ඒ සමාධි කියන නමුත් කවුරු හරි දන්න කෙනෙක් ඇහුවොත් මේ මොකද්ද ධර්මය කියන්නේ කියලා ඉතින් අපි කියන්නේ 84000ක් ධර්මස්කන්ධ. ඉතින් ඒක ආවෝ කොහොමද කරන්නේ 84000ක් නම් ධර්මස්කන්ධේ කරන්න බෑ. මොකද වෙලා. ඒකෝද කියන ඒව බැරි නම් සතිපට්ඨාන විතරක් දැනගත්තම ඇති. මොකද්ද සතිපට්ඨාන කියන්නේ? ආවෝ ඒක ධර්මස්කන්ධ තුනක් තියෙනවා. පැය දෙකක් විතර යනවා ආජ්ජහාන කරන්න. ඒක මෙහෙමයි මෙහෙමයි කිව්වොත් ඒත් කියනවා කොහොමද අපි දන්නේ බුද්ධ ආගම කියලා දන්නේ. ඒක තමයි සතිපට්ඨාන නැත්නම් සතිය දැනගත්තොත් ඇති. මොකද්ද සත්‍ය කියන්නේ? දවස පුරාම එළඹ සිට සීයේ. ඉව කරන්නේ කොහොමද මම මේ මේ විතර වැඩ කරන්නේ? නෑ එහෙම බැරි නම් වාඩි වෙලා එකක් දිහා බලන්න ඒකට සත්‍ය පිටවන්න. ආ ඒක පුළුවන්. ආනේ විදිහට මේකේ හැකි ප්‍රදේශේ කරන්න පුළුවන් ප්‍රදේශය අඳුරලා දෙන්න පටන් අරගත්තොත් ඒක ඉදිරිපත් කරන ක්‍රමය හැටියට කිසිම කෙනෙකුට බෞද්ධ වෙන්න ඕනේ, බුදුන් අදහන්න ඕනේ, සංඝයා අදහන්න ඕනේ, සීලෙක පිළිටන්න ඕනේ කියලා වාක් වෙලාවට පුළුවන්කම තිබුණත් ඒකේ අර ප්‍රතික්‍රියාවක් එනවා. කවුද මේවා තීන්දුව කරන්නේ? එහෙම නෙවෙයි. ඒ මොනවාක්වත් ඕනේ නැහැ. Taman කරන වැඩේට සතිය පිටු. ආස්වාද ප්‍රසවාසයේ සතිය පිටන උදරේ පිම්බීම හැකිලිමන සතිය පිටන සක්මනේ සතිය පිටන කියලා බලපුවම ඕනම කෙනෙකුට කුසල ඡන්දයක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා අපි හිතමු සතිය මේ විදිහට කරලා පිටව ගත්තයි කියලා. පිටව ගත්තට පස්සේ අපි කල්පනා කරන්න ඕනේ පරියන්කෙදි ටිකක් ආවනම් සක්මනේ ටිකක් පුරුදු කරගත්තා ඉතින්දා වැඩවල කොයි එකේද බැරි මොන වැඩේදී සතිය පිටවන්න බැරි කියලා බැලුවොත් හරි බුදුම මේ ආශා මේ ආස්තික පැත්තෙන් හැකි සංඥාව පැත්තෙන් හැකියාවකින් ජීවිතය දිහා බලන්න. ඒක ඇත්තටම සතිය දන්නේ නැති පුරුදු කරන කාලේ නම් හිණීනකින්වත් හිතන්න බැරි. උන්ට අන්තිම වෙනකොට අහන්න වෙනවා එහෙම බව නැති බව බැරි බව. ඉතින් බැරි බව දන්නවනේ ඒකත් ඒ සතියෙම තමයි බැරි බව තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් කර්ණිමිත සූත්‍රයේදී අරුවචාන්තේ තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං තිත්තං දෙකනි. චරං ඇවිදිනවා. නිසින්නෝ හිතගෙන යාවතස්ස විගත මිද්දෝ කතබල නිද්දෙන්තරෝ යම් තාක් අපි ඔබිනවනම් ඒ සෑම වෙලාවම සත්‍ය අධිෂ්ඨාන කරනවා ආන්නේ විදිහට සත්‍ය අධිෂ්ඨාන කරගෙන යනකොට අපිට අර ඉස්සර හිටියානම් අසවල් පුත්‍රයා අසත්පුරුෂයි ඒ පුත්‍රයාකට ගියාමට සතුටුමත් වෙන්න බෑ කවදාකවත් එහෙම දෙයක් වෙන්න බෑ ඇත්තටම කියනවනම් අපිට සතිය පිහිටුවා ගන්න බැරිකමක් කියනවනම් පුද්ගලෙක් නිසා හෝ ආහාරයක් නිසා හෝ හේතුවක් නිසා හෝ රජයක් නිසා හෝ මොනම හර්ධයක් නිසා අපිට පේනවා ඒක ඒ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි ඒක මගේ දෝෂයක්. ඒ නිසා ඒ පුද්ගලයාට සත්‍ය පිළිටව ගන්න බැරි වුණොත් මට මේ සත්‍යපට්ඨානේ සාර්ථක කරගන්න බෑයි කියලා කවදාකවත් අපි කොනහන එහෙම නැත්නම් අපිට කුප්පන අපිට අරුචි වෙන මේ අභිජ්ජා දෝමනස පහළ වෙන සෑම හේතුවක්ම සත්‍ය කියන දර්ශන තලයට දාලා කාජය තුලින් බලනකොට අහුවෙනවා නම් මේ දේ නිසා මට සත්‍ය පිළිටවන්න බෑයි කියලා ඒක තමන්ගේ දෝෂයක්. Tamange අඩුපාඩුවක් කියලා තේරෙන දවස පස්සේ ඇත්තටම අපේ සතිය තහවුරු කරන්නේ අපේ සතිය පන්නරේ දෙන්නේ අපේ සතිය ඉස්තිරසාර කරන්නේ මේ අභිජ්ජා දෝමනත් හේතු කරන හේතු පමණයි. අපිට බාධා කරන දේවල් වලින් අපිට හිරියර කරන දේවල් වලින් තමයි අපේ සතිය ඇත්ත දෝ නැත්ත දෝ නියමක දෝ කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා ඉවුව පිළිබඳව අමුතු සාධරකමක් එන්න පටන් ගන්නවා. වේපු සායද ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ පිටිසක ඉඳගෙන මෙහෙම සතිපට්ඨානේ වඩනවා. අපි හොඳට මේ භාවනා කරගෙන ඉන්නකොට කවුරු හරි නොගැලපෙන දාට හයියෙන් කයි. කයින්කොට මේක පාරටම අපි දන්නවා මේක මනුස්ස ගතියක් කියලා ඒ උනට Tamanට උනේ බාධාවක් කියලා කිංචයක්. ඒකට ඒ ශාන්ති සඳහන් කරනවා එහෙම කීංචයක් ඇවිලා ආරමුණේ හිත කැඩිලා සතිය කැඩුනා නම් නිකන් කැස්සට කැඩෙන සතියක් තමයි හිල්ලෙන් තකන්නේ. නම් කිසි දවසක මේක මේක අභියෝගයක් කරගෙන අපිට පුළුවන් වුණොත් ඒ සාමාන්‍ය කැස්සට කිවිස්සට කැඩෙන්නේ නැති සත්‍යයක් බවට පත් කරගන්න අපිට ඇත්තටම අර මනුස්සයාට ගිහිල්ලා ස්තුති කරන්න වෙනවා. ස්තුති කරන්න හිතෙනවා අපි ඉස්සරනම් හිතන්නේ අපේ සත්‍ය බොහොම මේ විශ්වගත සත්‍යයක් තියෙන ඕන දෙයකට පුළුවන් නමුත් හිතට කිවිස්සට කැඩෙන සත්‍යයක්. ඒක කවදාකවත් බුදුහාමුදුරුවෝ කැහැර වෙන්නත් නැහැ නේ අපිට. නොදරුවක් කරන්න නොදරු නොදරුවේ කරන්න ඕනේ. මොකද කරන්න දෙයක් නැහැ. ඒ මනුස්සයා කයි. කයින්කොට අපිට තියෙන ඕන මගේ සත්‍ය මට්ටම මෙච්චරයි කියලා ඒ නිසා ඒ සායඩු කියන දවසක මේ විදිහට ජීවිතේ දිහා බලන්න පටන් අරගත්තොත් අපිට බාධා කරන අපිට දැන නොදැන හිරිහැර කරපු කෙනාට ස්තුති කරන්න හිතේ ඉන්න හැබැයි මෝඩ වෙන්න එපයි කියලා කියනවා ළඟට ගිහිල්ලා ස්ටෑන්ඩ් එපයි කියලා. මේ ඉරිබත්තුල ඥානන්ද ස්වාමීන්ගේ බණක මම අහුවා. ඒ මුසසා ඒ ස්වාමීන් සඳහන් කරනවා ඒකම ඊට වැඩිය පුතුල සමාජ ධර්මයක් විදිහට කවුරු හරි අපිව මොනම හේතුවක් නිසා හරි උප්පනවා නම් නැත්තම් අපි කෙලෙස් පහල කරනවා නම් අපි නෑ අපි නේ කිපෙන්නේ කවුරු මොනවා කරා ඒ නිසා අපි කුප්පයි අපේ කියන මේ ඉවසීමේ ශක්තිය අනුන්ට කුප්පන්න පුළුවන් අනුන්ට කෙන කොනහන්න පුළුවන් එකක් නම් අපි කොච්චර දුර්වල සත්තු జాතියක් අපි ළඟ හදාගන්න ඕනේ අකුප්පාමේ චේතු විමුක්ති කියලා වචනanse මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කිව්වේ දැන් ඊට පස්සේ කාටවත් බෑ මාව අපි ගම ගමේ රටේ තියෙන එකම කුප්පයයි කියලා කියන්නේ ඉතින් අපේ තියෙන කුප්ප ගතිය දැකපුවාම ඇයි අපි ඒක සතිය දුර්ලභමක් කියලා බලපුවාම මොකද්ද තියෙන දෝෂේ මම ඕකට මේ පාවිච්චි කරා වචනේ අසත්පුරුසයි අන්තිම ගන්නකොට අසත්පුරුස සූත්‍රයේ එහෙමම සරුවචනදී දේශනා නිසා අපි හොඳට කල්පනා කරගන්න ඕනේ අපි යම් ප්‍රමාණයක් සතිය වැඩුවට පස්සේ විශේෂයෙන් මේකේ තියෙන අර අනිච්චානුපස්සී එන්නත විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිච්චසමුප්පාදානුපස්සී කියලා බලනකොට ඒ කියන සංකල්ප පන්නරේ එන්න නම් දුෂ්කරතාවේදී තමයි අපිට අපි ගැන හොඳ මීමක් ඇති කරගන්න. කවදාකවත් මේ දුෂ්කරතාවේදී ඇති කරන මීම සතියෙන් තොරව ගත්තොත් අනිවාර්යයෙන්ම තණ්හාමාන දිටින එකකට කොට නමුත් තණ්හාමාන දිට්ඨිය වලට අහුවෙන්නේ නැතුව අපි ගැන යථාව දර්ශනයක්. මම කියන්නේ මොන තරම් දුර්ලභයිද කෙනෙක්ද? මම තරම් මම කියන්නේ මොන තරම් කුසලතාවයිද කෙනෙක් කියලා දකින්න නම් විශේෂයෙන්ම තණ්හාමාන දිට්ඨිය දෙන්න බලන්න නම් සතිය තමයි අපිට උදව්. ඉතින් අන්තිමට මේක දිනු කරන දිනු කරන කියලා කවදා හරි සතියක් අල්ලලා කැලේට පිටිකලා ගන්න වෙනවා. ඒක තමයි බොහෝමත්ම අමාරු දේ යෝගාවචරයට මේ දිනු කරන දිනු කරන යන සතියක් නැතුව නැත්නම් සතිය නැතුව ඒක නැත්නම් වඩන සතියක් නෙමෙයි ඉබේ කරන සතියක් ආපු වෙලාවේදී සතිය වැඩි වීම කියන එකත් අතහැරලා දාන්න තියෙනවා. ඒ ගැන විස්තර කරලා තියෙන්නේ සති චෛතසිකේ වැටෙන්නේ දුක්ඛ සත්‍ය. සබ්බම් පරිඤ්ඤය සබ්බම් පහතක්ම. ආත්පසිම තේරුම් අරගන්න වෙනවා සතිය කියන චෛතසිකය ඇතුළේ වෙන දුක්ඛ සත්‍යෙට මේක ප්‍රහාණය කළ යුත්තක්. වින විදියට කියනවා නම් සතිය සාවිච්ච කරන්නේ ප්‍රයෝජනෙ සඳහා පමණයි. ප්‍රයෝජනෙ සලකලා පමණයි. අන්න ඒ වගේ ඕනම වෙලාවක ජීවිතේ මූලික වෙනස්කම් ඇති කරන්න පුළුවන් ප්‍රධාන පාංගයක් ප්‍රධාන ආයුධයක් බවට සතියපත් කරන්නත් පුළුවන් හොඳ සිහිය දිනු වුණා නම් සතිය අතහැරලා දාන්න. මේක සාමාන්‍යයෙන් මේ සඳහන් කරන ඔය මේ භෞතික විද්‍යාවේ රසායන විද්‍යාව උත්ප්‍රේරක කියලා જાතියක්. කැටලිස්ට්. ඒකේ තියෙන ලකුණක් තමයි ඒක ඒ අපි සාමාන්‍යයෙන් හීමෝග්ලෝබින් කියලා රුධිරයේ පවතින මේ භෞතික කාමේ ජීවිතාත්මක අන්තර්ගත ද්‍රව්‍ය පෙන්වන්නේ ඒක ඔක්සිජන් සහිත තැනකට ගියාට පස්සේ කාබන් ඩයොක්සයිඩ් එක පැත්තකට දාලා ඔක්සිජන් පුරව ගන්න. පුරවගෙන ගිහිල්ලා ඔක්සිජන් අදු දැනකට ගියාම එතෙන් තියෙන කාබන් ඩයොක්සයිඩ් එක අරගෙන එතෙන් ඔක්සිජන් දෙනවා. ඉතින් මේ කරගෙනකොට වෙන හඩු වලට එනකොට ඔක්සිජන් පුරව ගන්නවා. ඒ වෙහෙත වෙච්ච පටකොළ තියෙන කාබන් ඩයොක්සයිඩ් ගන්නවා. උත්ප්‍රේරකයේ තියෙන මූලික ලක්ෂණය තමයි කාබන් ඩයොක්සයිඩ් ගත්තත් ඔක්සිජන් ගත්තත් දුන්නත් උත්ප්‍රේරකයේ ගති ලක්ෂණ මොනවාක්වත්ම වෙනස් වෙන්නේ. වෙනස් වෙනවා නම් ඒකට උත්ප්‍රේරක කියන්න බෑ. සතිය අන්නේ වගේ එකක්. අපි සම්පූර්ණ කෙලෙසලා ඉන්න වෙලාවක නැත්නම් අපි කිසිම ඉන්ද්‍රිය සංවරයක් ලැජ්ජාවක් බයක් නැති වෙලාවක උනත් සතිය අපි ළඟට ගත්තයි කියලා සතිය කෙලෙසෙන්නේ. එයා ඒ කෘත්‍ය බෙන්නලා දෙනවා. ඊට පස්සේ අපි කෙලෝරටම යනවා. ඔය කියන නිරෝධානුපස්සන, විරාගානුපස්සන, පටිච්චසමුප්පාදානුපස්සන ඒ වෙලකොට අපි කිව්වොත් එහෙම සතියට ඵලයන් කියලා කවදාකවත් බෑ කියන්නේ. ආ හොඳයි ගිහිල්ලා ඉන්නම් කියලා යනවා. එන්නේ ඒ වගේ කවදාකවත් ඇසියුම් කරන්නේ නැති නැත්නම් ඒ නම්බුවක් ගන්න නැති කතිය සතිය කියනවා. අන්න එවැනි දෙයකට වාංගු වෙලා අපිත් මතක තියාගන්න ඕනේ මේ භාවනා නිසාවත් සතිය නිසාවත් අපි කවදාකවත් නැ තණ්හාමාන දිත්‍ය ඇති කරන්නේ. ආන්න මේ විදිහට පටන් ගන්න පුළුවන් මේ විශ්වගත වැඩපිළිවෙලක යම් කිසි කෙනෙක් කියනවනම් පටන් ගන්න මෙන්න මේ සුදුසුකම් ඕනේ. මයි ළඟට එන්න ඕනේ. මගේ ළඟේ කමටහන් ගන්න ඕනේ. එහෙම නැත්නම් මෙහෙ වෙන්න ඕනේ කියලා ඒක ඇත්තටම මේ මානසික මනසක මනුස්ස මනසක තියෙන උදාාර తত্ত্বය අඩුලංචිකටපත් කිරීමක් වෙනවා. නැවතත් මම නමුත් මතක් කරනවා එහෙම කීකින් පටන් අරගත්තට මත්තේදී ඒ කල යුතු කලමනා ඉදිරිපත් වෙනවා ලේහිත් වෙනවා ඉදිරිපත් වෙනවා ඒගොල්ලයි නම් පසු බාන්න එපා ඒක ටික ටික ටික ටික දිනු කරන් දිනු කරන් අර පටන් ගත්ත වැඩ පිළිවෙල අතරමඟදී කැඩෙන්නේ නැතුව දිගට යන්න පුළුවන් සතන් ධම්මං න ජරං උපේති කියලා කතාවක් තියෙනවා. සත්පුරුෂ ධර්මයේ අවදාවත් දිරන්නේ නැහැ. ජරාවටපත් වෙන්නේ මොකද සත්පුරුෂය හැම වෙලාවෙම අර මෙලෙක් අතිය තියෙන නිසා ඉස්සරහට යන්න යන්න යන්න යන්න අලුතෙන් හම් වෙන ප්‍රස්තාව අලුතෙන් හම් වෙන මේ සුද්ධිය කවදාකවත් පුංචි කරන්නේ. මම සාමාන්‍යයෙන් මම සීලය ගැන පිළිබඳව විශේෂම ගියක් ගන්න වෙන ප්‍රශ්නයක් තමයි මේ සතිය වඩාගෙන ඒ සතුටුමත් පුදුරෙන් ආශ්‍රය කරන යනකොට හිතෙනවා ඔහොම මිදගෙන ඔය ඉන්න තාලෙ මිදගෙන ඔය දිගටම ඉදිරියට යන්න පුළුවන්. නමුත් පුදුමාකාර බාධක එන්න පටන් ගන්නවා. ඒකට හේතුව Tamanට මේට වැඩිය සිල්වන්ත වෙන්න පුළුවන්කම තියෙද්දි ඒක නොසකයි. එහෙම වුණොත් එම් බාධා වෙනවා. ඒට උපමාවක් වශයෙන් මම දකින්නේ මම දැකපු අත්දැකීමක් විදිහට අපි වාහනයක යනකොට ඒ වාහනේ මඩ කේරුණොත් අපි කාර් එක යනවා කාර් එක මඩ කේරෙනවා. එතකොට අපි මොකද කරන්නේ? මේ මොකක් හරි ගලක් තියලා ඒ එරිච්ච රෝදෙට ජැක්කියක තියලා ගහන. එතකොට ඒ ඉස්සෙන ඉස්සෙන ප්‍රමාණයට මේ ජැක්කියක ඉස්සෙන ඉස්සෙන ප්‍රමාණයට කාර් එක ඉස්සෙන. ඉස්සුනාට පස්සේ අපි ස්ටිච් එකට ගලක් නොතියා ඉසිචීර කොටියක් කොටයක් නොතබා ගියර එක මේ ජැක්කියක අයින් කරොත් අර තිබුණ තැනටම පාත්. ඉතින් දක්ෂ මනුෂයා කරන්නේ මේ දෙක මැදට ඉස්සුනාට පස්සේ ඒකට කොටයක් තියෙනවා. කොටයක් තියලා කොටේ උඩට අරගෙන ඊට පස්සේ කොටේ උඩ ජැක් එක තියලා ආයෙත් ගහපම තව ටිකක් එන. ඒකට තව කොටයක් තියෙනවා. ඔහොමම කරලා ඒ ඉස්සෙන ඉස්සෙන ඉදට ඒ දැක්කෝනේ නෑ ඊට පස්සේ නිකන් ගලකින් හෝ කොටේකින් හෝ ඒ ක්ලියරන්ස් එක පුරවන්න පුරවන්න පුරවන්න පුරවන්න ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ පහන ඉස්සෙන. එහෙම නැතුව ඉස්තුනාට කොච්චර කරලා ඒ එන වාසියට කොටයක් රින්ගවන්නේ නැතුව ජැක් එක අයින් කරුවට සිපුණු තනපයි වැටෙන්නේ අතට මඩකොට තව අවුල් වෙන එකයි. ඒ නිසා අපිට සත්පුරුෂය දැකලා භාවනා කරනකොට අපිට පේනවනම් වෙනකට වඩා අපිට සිල්පද ආරක්ෂා කිරීමක් නැත්නම් ගත්ත සිල්පද ටික වෙලාවක් යන්න පුළුවන් ගතිය. ඒ අදාළ කොටේ වගේ එතන ඒ සීලය හිර කරන්න ඕන. ඉන්දිය සංවරය ඇති කරලා දෙන්න ඕනේ. දුන්නාට පස්සේ ඒ අලුත් මේ දර්ශනය තුල ආයසරයක් මේක උස්සන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් අපි සත්‍ය නිකන් හරියට මේ ජැක් එක වගේ ඒක යම් කිසි ප්‍රමාණයක් උස්සලා දීලා ඉන්හිහාට ඒකට කරන්න. ඊට පස්සේ නැවත පාත් කරන්න ඉස්සෙල්ලා එතෙන්ට අඩයක් කියලා කරන්න. අන්න මේ ධර්මයේ ඉගෙන ගැනීම ඒ ආහන බණ. ඒ වගේම Tamange විනය පැත්ත, ඒ වගේම කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම වගේ දේවල් අපිට හම් වෙන ප්‍රස්තාවල් දිනු කරන දිනු කරන යනවනම් ඒ ඒ කියන ශිල්පේ දන්නවනම් ඕකට මෙතනකින් පටන් ගන්න. ඒ නිසා සත් ආනාපානසති භාවනා කරන කෙනෙකුට පැහැදිලි ප්‍රකාශයක් හදවතන සඳහන් කරනවා ආනාපාන සතියෝ කියන 16 ආකාර සම්පූර්ණ කරන්න පුළුවන් නම් ප්‍රතිපත්තහන සූත්‍රයේ සඳහන් ඒ සියරගෙම වෙන තියෙන වැඩ ටික වෙනවා. ඒක නිසා ලංකාව වගේ සම්ප්‍රදාන කුල රටවල ආනාපානට පුදුමාකාර කවුරුද. මුත් ඒකින් අදහස් කරන්න එපා මේ තන්නේ කර සුද්ධ ආනාපානෙ මේක වෙනමයි. ආනාපානෙ කරගෙන යනකොට අනිකුත් අවශ්‍යතාවෙන් වැටෙන්න පටන් ගන්නවා. ඒ සෑම දෙයක්ම සම්පූර්ණ කරන්න අපි සැදී පැහැදී ඉන්නවනම් මේ පටන් ගන්න ආනාපානෙ අවසාන දක්වා යනවා. ඒක නිසා මෙතු කල් අපි ආනාපානේ ඒ 16 ආකාරයක කරලා යනකොට අත්දැකීම් එක බලනකොට අපිට පේනවා ඒකේ පෙන්නලා තියෙන දේවල් යම් යම් අත්දැකීම් අපිට ලබන්නත් පුළුවන් ඒකට හැද ගහන්නත් පුළුවන් හැබැයි මේක සතිපට්ඨානේ වඩන්න ඉස්සර අපිට තිබුණේ නෑ මේ හැකියාව. දැන් ඇති වෙලා තියෙනවා අපි ඒක සාධර වෙලා ඒකට එළඹ වාසය කරලා ඒකට සාදු කියන ක්‍රම විකටෝම ආනාපානේ වඩන්න. වඩන ගම ඒ තමයි වැටෙනවා නම් අතරමඟදී අචතුරාර්යක භාවනා නැත්නම් පොත්පත් කියවීමෙන් අවශ්‍ය කරන දැනුම ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවට සමන්ගී ඔක් කරගෙන කරන යනකොට සතිපට්ඨාන සූත්‍රයෙන් උනත් ආනාපාන සති සූත්‍රයෙන් උනත් භාවනා අධ්‍යක්ෂයෙන් සහිතව කියනකොට අලුත් පැත්තක් පේන්න පටන් ආනේ විදිහට කිරීමෙන් තමයි මේ ආනාපානයේ මුළු ලෝකම දරගන්නවා ආනාපානයේ මේ සතර සතිපට්ඨානයෙන් සම්පූර්ණ වෙනවා කියන එක අපිට සාක්ෂාත් කරගන්න. ඒ නිසා යෝගාවචරයාගේ සතිය වැඩෙනකොට විශේෂයෙන්ම භාවනා වැඩෙනකොට ඒ පුද්ගලයාට ඒ විපස්සනාවේ භාවනාවේ සති යම්ම වර්ධනයක් Taman දිහාවට පේනවනම් යෝගාවචර මතක තියාගන්න අපි ඒ දිහාවට පැවතිය යුතු අවතින් ප්‍රවතුන් අනුව අනුග්‍රහයක් දෙනවා. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිතේ. අන්නේ අනුග්‍රහය ඒ ඒ වෙලාවේ කරන්නේ නැත්නම් ඒ භාවනාව එතන එතන තන ඇනයි. අන්නේ අනුග්‍රහිතේදී තාමත් විචිත්තයි වැඩි විපස්සනා විදී පමණ කියන දේවල් කපා හැරීම තමයි කරන්නේ. සරුවචන සඳහන් කරනවා විපස්සනා අනුග්‍රහිතේ කියලා කියන්නේ හොඳ භෝගයක් වඩන භෝගිය ඒ භෝගයේ වරින් වර කපාදු කරනවා. කපාදු කරනකොට ඒක අල්ත්‍රිකලි එන්නේ නැහැ. මම දැක්කම කියන්නේ රෝසපාතියේ ඒක ටිකක් මල් දෙන්නාට පස්සේ එන කොරි වෙනවා. ඊට පස්සේ අතුවස් කරා. අස්කිරුවට පස්සේ තමයි අලුත් අඩුවේ. ඉතින් මෙතෙක් පොර දාලා තමන්ම ගෙනලා හදපු ගහ තමයි තමන්ගෙම පිහින් තමන් කපලස් කරා. ඒ වගේ භාවනා කරගෙන යනකොට ජීවිතය හැදෙනකොට අපිට තේරෙනවා මේ වගේ කොටි වෙච්ච අතු, මතුරු මකුලෝ කාපු අතු ඒවා තියෙනකොට ඒක නිර්දාය විදියට කපලා අයින් කරනකොට අයින් කරන. ඒක අලුත් අතු දාලා වැඩෙනවා. ඉන්දින තියෙනවා. මේ ආනාපාන කෙරුවට පස්සේ අදාහන පණි මේ <clears throat> කරගෙන යන භාවනාව තමයි යම් විදිහේ වෙනදාට වැඩි ඉස්පාසුවක් විමුක්ති ගතියක් තියෙනවනම් වෙනදට වඩා ලොකු අනුග්‍රහයක් තමන්ගේ මේ ශාසනයට මේ ධර්මයට මේ භාවනාවට සිටුවෙන්න ඕනේ බව නිතරම විවෘත වෙන්න. ඒ විවෘත වෙලා කරගෙන යනවා නම් මම හිතනවා සමනයේ අතුනමන වගේ එක්කෙනෙක් දෙන්නෙක් නැගිටින අය අනික් එක්ක කෙරෙහි ඒ නැගිටින කෙනා කෙරෙහි අනික් අත්තන්ගේ පුදුමාකාර එකඟතාවයක් ඇති වෙලා ඒ සමගිය තුළ තමයි මේ භාවනාව වෙන්නේ. මේ ධර්ම කොටස අහලා මේ නැති වෙච්ච ගම්ම නිසා සියලු දෙනා අතර පවතිනා වූ සමගි ධර්මත් වැඩේවා තම තමන් විසින් භාවනාට කරන්න ඕනේ අනුග්‍රහ තම තමන්ටත් වැටේවා ඒ වාගේම සතිපට්ඨානේ වැඩුවා වාගේ ආනාපානේ ඒ බලාපොරොත්තු වන්නා වූ ඒ සියලුම කායන පස්සනා වේදනාන පස්සනා චිත්තාන පස්සනා ධම්මාන පස්සනා වැඩිවීමට මූලික අවශ්‍යක ඒ අභිජ්ජා දෝමනස්ස කියන දැඩි රෝපයක් නැත්නම් දැඩි ආසාවක් දෝමනස්සේ කියන ඒ දැටි ගැටීමෙමුත් පුළුවන් තරම් අඩු වෙලා මධ්‍ය ප්‍රතිපදාවේ ඒ ඒ තැන්වල සංස්ලේෂණය කරගන්න සියලු දෙනාට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා ප්‍රාර්ථනාවෙන් අදට නිමිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම තමන්ගේ හිතුම් කටයුතු වේවා කියලා. දැච්චරම මිටියුම මේ සාමූහික ප්‍රයත්නකින් නම් හුඟක්ම සුන්දර වස්තුවක් පාටපත් වෙනවා. එහෙම නැත්නම් ජීවිතයකට වටින ලොකු විවරයක් ඇති වෙනවා. ඉතින් මේ කියපු දේවල් පිළිබඳව මතිමතාන්තර තියෙනවා නම් එහෙම නැත්නම් අහන්න කරන්න තියෙන දේවල් තියෙනවා නම් කීප දේවල් තියෙනවා නම් අපි ඒකට සුළු වේලාවක් දීලා එහෙම නැතිනම් මේ කුරුදු පරිදි පේන පේන කාටත් පින් පැමිණීමේ ඥාති ජීපත් කර ගැනීම අපේ පරමාර්ථය ජීපත් කරන තැනකට. ධර්මත් මොනවක් කියමුකෝ. මොකද ඒ කිව්වේ අහනපාන නැතු වෙන සූත්‍රයකට යන් කියලා. ඒක බලාපොරොත්තු දුන්නා. ඈ මට මම දැක්කා. මේ ටික නෑ මේ ටික අතරලා ඕකේ තියෙන්නේ අර මෙතෙක් ගිය ජීවර දාතේ විතරයි. මේකෙන් පස්සේ තමයි සමරයිස් කරන එකක් ඒ සූත්‍රෙ පිටිපස්සේ තියෙන්නේ. හරි මේ වටිනා සම්මේ ආනාපාන සති භාවනාවේ ප්‍රතිපත්තන භාවනාවෙන් නිකන් ගලප ගලප පෙන්නන්න වගේ එකක් තමයි. දැන් එහෙමනම් අපිට ප්‍රශ්න නැත්තම් අපි කරන්නේ <clears throat> එහෙම වෙන කාටවත් පින් පමුණුවල ඥාති කියන පිළිපැමිණීම කරලා අපේ ප්‍රාර්ථනාව නිසීපත් කර ගැනීමයි. නිසා සියලු දෙනාම එකතුව සිතාවතා ආදී කාටාසක් තාවතාච කම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච කම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සම්පatti සිද්ධියා එත්තාවතාච කම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාදට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ආසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාති සුඛිතා හොන්තු ඥාතියෝ විපාතනා ගාථා වශයෙන් ඉමිනා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුච්චතු එනම් කෝපෙන්නේ ආශිර්වාද කාතාව සත්‍යයනා කරන සීල දෙනා පසන පිළිපල වන්දනා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිපාන සම්පත්‍ති විනාති සමිජ්ජතු